ගයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ වැඩපිළිවෙලේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙමින් අපි කර පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු අපි අජන්තන් ඉල්ලා සිටිමු දැන්ට ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න තැතිවාරය ආරම්භ කරන සඳහා සභාගත කරන විදිහට අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද භාවනාව ගැන ප්‍රශ්න පහක් වුත් ඊයේ ධර්ම ටෝකය ගැන එක ප්‍රශ්නයකුත් ලැබිලා තිනවා පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නය ඊයේ මා ඇසූ ශරීරයේ උඩුකයේ කම්පන වලට අදාළය ඊයේ මා නිදා ගන්නා විට මෙම කම්පනවලට නැවත අවධානය යෙදවීමි. එවිට ඊතා ඉක්මනින්ම මාගේ මුහුණේ දකුණු දකුණේ ජලය මෙන් බුබුලු දාන්නාක්සේ දැනිනි. එය රැල්ලක්සේද විය. ඒ වාගේම උදෑසන පරියංක භාවනාවේදීද එලෙස කම්පනවලට හිත යොමු කර සිටන විට සමහර කම්පන උඩුකයේ සිට ඉහළට ගොස් හිසින් ඉවත් විය. ඒ වාගේම ශරීරයේ සම යටින් දඟලන බෝල වැනි දෙයක් වැටහින. දිවත් ඊතා වේගයෙන් සෙලවෙනසේ දැනින. ඊට පසු දිව ශරීරයෙන් ඉවත් වී ගියාසේ ගියාසේ දැනින. හිස මත ඊතා බර දෙයක් ඔසවා සිටන සේත් වරක හිස ඇඹරෙන ගතියකුත් වරහන් ඇතුලේ පොඩි කරපු තින් තියනක්සේ වරහන වහලා දැනේ. භාවනාව ආරම්භයේදී මා ආශ්වාස ප්‍රාශ්වාස දෙස බැලුවත් පසුව ශරීරයේ සිදුවන කම්පන දෙස ඊතා උවමනාවෙන් බලමි. මා මෙසේ කරන දෙය හරි මගද යන්න ඔබතුමාගෙන් දැනගන්නට කැමැත්තෙමි. ඔබතුමාට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි. කොහොම කෙසේ නමුත් මේක කයට අවධානය යොමු වෙච්ච වෙලාවක් නිසා භාවනාම් පිට පැන අත්දැකීමක් කියලා කියන්න බෑ. නමුත් මේකේ තියෙන අවස්ථා කීපයක් පෙන්නලා යෝගාවචරයට සැකයි මේක කොයි අවස්ථාවද වඩා සුදුසු එක වඩා ආරම්භක එක පටන් ගන්න හොඳ එක කොයි එකද වඩා කෙලෙස් අඩුවේ කියන එක ඇයිචර පැහැදිලි නැති නිසා සතිය පිහිටවපු අත පිහිටවපු පදනමේ ඉඳගෙනම හොඳ නරක දෙක වෙන් කරගන්න එහෙම නැත්නම් වඩා වාසිදායක එක වෙන් කරගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේකේ අන්තිම තීන්ද වෙන ඔක්කොම හැම වෙලාවෙම තියෙන අපි බලන දේ තමයි පේන්නේ. අපි අපිට අවධානය යොමු කිරීමේ හැකියාව තියෙන මුළු පරාසයටම. තරංගයක් විදිහට දකින්න පුළුවන්, බබුළු විදිහට දකින්න පුළුවන්, කම්පන චංචල විදිහට දකින්න පුළුවන්. ඉතින් අපේ නොදියුණු මනස හුඟක් වෙලාට තරංග දකින්න තමයි කැමති. භාවනා කරලා පුරුදු වෙනකොට පුරුදු වෙනකොට පේනවා මේ තරංග ඇති වෙන්නේ මේ පුංචි බබුළු වලින් තමයි. බබුළු පේනකොට තරංග නැහැ, තරංග පේනකොට බබුළු නැහැ. බබුළු දිහා බලනකොට මේවා නිකන් දූවිලි අංශු වශයෙන් එන්නේ එන්නේ එන්නේ පුංචි පුංචි කොටස් පාටපත් වෙනවා. ඒ බබුළු වලින් එහාට යනකොට ඉව තුල කවදාකවත් මම එක් දකින්නත් බෑ ඇතුළ පිට වෙනසක් දකින්නත් බෑ. ඒක සම්පූර්ණ හේතුඵල ධර්මයක්. නමුත් මේ තරංග බාටපත් වෙනකොට ඒකේ මමයා ඉන්නවා. ඒකේ හොඳ නරක තියෙනවා. දුර ළඟ තියෙනවා. ඇතුළත පිටත තියෙනවා. ඒක කතන්තර කොතන්තර ලේසි. ඉතින් අපි හරිය කැමැති මේ ගොරෝසු දේත් එක්ක ජීවිතය ගත කරන්න. ඒක තව වැඩි වෙනවා සතිය අඩු වෙනකොට හිත පිට ගියාට පස්සේ අනුගේ අල්ලපගෙත කතන්දරත් ඔලුවට එනවා. කරන්න තියෙන කතන්දරත් ඔලුවට එනවා. වෙච්ච කතන්දරත් එළියට එනවා. නමුත් කවදා හරි බබළු මට්ටමට කියලා ඒ දූවිලි අංශු මට්ටමට ගියාම තේරෙයි ඔය ඒ දූවිලි අංශවල කිසිම මම කියා ගන්න දෙයක් හෝ මම කියන එකේ සීමාවක් නැහැ. ඒක මේ යාගම චිත්ත නියාමයකට ධර්ම නියාමයකට දඟලනවා. මට ඕනම් බලන්න ඉන්න පුළුවන් කද්දාවත් කතන්දර ගොතන්න බෑ. කවදාක ප්‍රපංච කරන්න බෑ. කවදාසක් කෙලෙසයක් උපදවන්න බෑ. හරීම ඒකාකාරී. හරීම නීරසයි. ඉතින් අපි හරි කැමැති අර කතන්දර ගොතන පැත්තට ලයිඳගෙන මේ අනුමුත්‍ත්‍රිකට පටලවාගෙන තමනුත්‍ත්‍රිකේ පටලවිලා පඹගාලේ පැටලිච්ච හිවලෙක් වගේ කතන්දර ගොත ගොතයි ඉන්නවා. මේ භාවනා කරනකොට තුනම දකින්න වෙලාවක් එනවා. වෙලාවක හොඳට තරංගාකාර පේනවා නැත්නම් අපි දකින මේ සිද්ධි සිද්ධි බාටපත් වෙනවා. සමහරට මේ සිද්ධි බාටපත් වෙන්නේ ඔක්කොම මේ බුබුලු ටිකක් තමයි කියලා තේරෙන වෙලාවකුත් එනවා. මේ බුබුලුත් මේ අංශු වශයෙන් තිබිච්ච ඉතාලම කුඩා පාටිකල්ස් වලින් තමයි හැදෙන්නේ කියලා යනවා. එතකොට යෝගාවචරයා කමඨාන සුද්ධ වෙලා තියෙන ප්‍රමාණයට දන්නවා. මේ අංශු මට්ටමට ගියොත් කෙලස් නෑ. මේ ජීවිතේදීව කෙලස් නෑ. නිවන කියන තැන බොහොම ආසන්නයි. දැන් තමයි බුදුහාමුදුරුත් ඉන්නේ. නමුත් අපේ හිතේ ඉන්න කැමැති කතන්දරවල. අපේ හිතේ ඉන්න කැමැති මගේ නැත්තම් අල්ලව ගෙදර කතන්දරවල. ඒව නැත්තම් ගාමිණි පොන්සේක මල්ලි පොන්සේක කතන්දරවල. ඒ කිය ඕව කතා කරගෙන ඉන්න තමයි ජනමාධ්‍ය තියෙන්නේ. ඒකේ උඩ පැනලා දෙනවා. අපි සතියේ ඉඳ දෙන්නේ නැතුව සුපර් මාකට් තියෙනවා, කානිවල් තියෙනවා, ජනමාධ්‍ය තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හදා හදා දෙනවා මදිවට අලි මදිවට හරක් කියලා කතන්දර හදා හදා තියෙනවා. අපි ටැක්ස් ගෙවනවා කියලා ඒගොල්ලෝ තමයි ගෙවන්නේ. ඉන් ටැක්ස් ගිවලා අපි මේ නන්නත්තර වෙන එක තමයි වෙන්නේ. කොයි වෙලාවකට පිටිපස්සෙන් පිටිපස්සට ගියොත් අපිට පෙනේවි මේ මේ පාටිකල්ස් වලින් එහෙම නැත්නම් මේ ෆ්‍රැක්ටර්ස් වලින් එහෙම නැත්නම් මේ පික්සල්ස් වලින් තමයි මේ කතන්දර ගොතන්නේ. ඒ ගොතන එක අතින් අපි ඔක්කොම Nobel Prize දෙන තරම් වටිනවා. අපි සියලු දෙනාම හොඳ නවකතාකාර. අපි හැම දෙනාම හොඳ චිත්‍රපටි හදන කට්ටිය. ප්‍රශ්නේ තියෙන්නේ අපි හදන චිත්‍රපටි බලන්න කවුරක් හදනද ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කසාද බඳින්නේ අඩු ගානේ නෝනට පෙන්නන්න. නෝනර හැටි අඩු ගානේ තමන්ගේ චිත්‍රපටි අඩුම ගානේ මහත්යවත් බලපංකේ බලන්නේ නැහැ. පුදුමාකාර වේදම් කරලා ওই චිත්‍රපටි හදන්නේ. බලන්න කවුරක් අයිති නිකටල්ලි තියන කිච්චේ මම මොනවා කිව්වත් කවුරක්වත් අහන්නේ මොනවත් මං ගැන බලන්නේ මම කොන් වෙලා තනි වෙලා කියලා ඉතින් වයසට යන හදනකොට ලෙඩ වෙනකොට නාකි වෙනකොට ඕක ඩබල් වෙනවා මට හොරි අයිච්ච බල්ලෙකුට තරම් සලකන්නේ නැහැ නේ මේ ගෙදර මිනිස්සු කියලා මේ කතන්දරේ අහන්න කවුරුත් නැතිකම තියෙන්නේ මේ ඉතින් කතන්දරේ හදන්න ටෙලිෆෝන් කෝල් එකකට දෙනවා නම් පැයකට කතන්දර කියනකොට අහගෙන ඉන්න පවුන් 30ක් ගෙවනවා එංගලන්තේ කයිවාරු ගහන්න ඕන කෙනෙකුට කයිවාරු ගහන්න කෙනෙක් නැත්නම් මට කයිවාරු කෙලින්න. හැබැයි මගේ බිල් එක ගෙවන්න රුපියල් පවුන් 30ක් දෙනවා මම ඔය හරු පහගෙන ඉන්න ලෑස්ති කියලා. ඒක තමයි කවුන්සලින් කියන්නේ. ඔය තමයි ෆ්‍රී ඇසෝසියේෂන් කියන්නේ මේ අපි හදන කතන්දරේ විකුණ ගන්න කවුරක්වත් නැතිකම තියෙන්නේ. එතන තමයි මම ඇහින්නේ. මේ කතන්දරේ විකුණ ගන්න තමයි මේ තණ්හා කරන්නේ අපි. මගේ කතන්දරේ අරේ කතන්දර වැඩි ලොකු කියන තමයි අපි මහාන්නක් කරන්නේ. මේ කොහොද යන්නේ මේ ටිට් කොටකින් තමයි කතන්දරය හදන්නේ. ඉතින් ඒ නිසා බුදුචානන් සපෙන්න ඔබට ඕන කතන්දර හදපන්. කතන්දර හැදෙන්නේ බුබුලු වලින්. බුබුල ඕනනම් තව මේ පාටිකල්ස් වල කඩන්න පුළුවන්. කඩලා බැලුවට පස්සේ මෙතන ඉන්නවා ආර්යයන් වහන්සේලා. කවුරක් කතා කරන්නේ නැහැ කියන දේකුත් නැහැ. මේක මොනවද දකින්නේ? මේකේ තියෙන හරියට තියෙන දුක විතරයි. ඒකෙන් කතන්දර හතර ගොතන කට්ටිය මේ පැත්තේ ඉන්නවා. මට කොතනද ඉන්න ඕනේ? බුදුචානන්සේ දේශනා කරන මහමුදේ ගැඹුරු මුහුදේ උඩම කෙලවරත් කැළඹිලා තියෙනවා. මේ ජල තරංග වලින් හුළඟේ යටම කෙලවරත් කැළඹිලා තියෙන තිමිර බිංගලාදී විශාල මත්ස්‍යයන්ගේ මැද කවදාකවත් කැළඹිලා නැහැ. මුහුදි ඕන වෙලාවක ওই තුනම තියෙනවා. ඉතින් මම බලන්න කැමති කෝකද කියන එකයි මොහොත කියන්නේ. මම බලන්න කැමති උඩ නම් ඉතින් කැළඹිලි කම්පන චංචල තියෙනවා. අඩියම බැලුවත් තියෙනවා මැද නැහැ. ඒ වගේ අපේ හිතෙත් උඩම කෙලවර අන්තිම කැළඹිලා තියෙනවා. යටම කෙලවරත් කැළඹිලා මධ්‍යම ප්‍රතිපදාවට ගියාම පේනවා කැළඹිච්ච නැති එක ඕනේ තරම්. හැම වෙලාවෙම තියෙනවා. ප්‍රශ්න තියෙන එකට අපි බලන්න කැමති නැති කරනවා. ඉතින් භාවනාදී හිමීට හිමීට පරාසය පෙන්නනවා. මේ පැත්ත හොඳට කැළඹිලා මේ පැත්තත් කැළඹිලා මැද නිෂ්කලංකත ඇඳ තියෙනවා. ඒ නිෂ්කලංකතල ඉන්න කැමතිද කියලා එක්කෙනෙක්වත් කැමති නැහැ. හැබැයි භාවනාත් කරනවා නිවනත් පතනවා. හැබැයි ගිහිල්ලා පෙන්වහම කියනවා අයියෝ ඒක හරි පාළුයිනේ. හරි කම්මැලි. ඒ කතන්දරත් නැහැ. නිකන් නිකන් මේ මුදායින්ට ගිහිල්ලා සිටිජේ දිහා බලා ඉන්නවා. සිටිජේ නෑනේ මොනවාක්වත් නලියන දේවල්. තුනී වතුරේ තියෙනවා රැලි තරංග මාලා තියෙනවා, පාසි තියෙනවා, ෂිප් එකතු තියෙනවා, වැලි තියෙනවා. ඕක තමයි නටන්නේ. ගැඹුරු තියෙන්නේ එහා කෙළවරේ ඒකේ මොනවාක්වත් ඒකේ මොනවාක්වත් මේ ගෝ එකක් නෑ. ඒ නිසා මේ දිහා බලනකොට ඔක්කොම බලන්න. බලලා බලන්න කොයි එකේදීද චේතනා පහළ වෙන්නේ නැත්තේ නැත්නම් කර්ම රැස් වෙන්නේ නැත්තේ. ආන්න එතෙන්ට යන්න එතෙන්ට වෙලා ඉන්න ධර්මයට ගියවපු කර්ම නම් ගෙවෙයි. නමුත් අලුතෙන් කර්ම රසන වීමේ තැන අපිට මේ භාවනාදී දැනගන්න පුළුවන්. හැබැයි දැක්කට ඒකට අගය කරන එක ඒක වටිනා කියලා ගණන් ගන්න එක ඒක අනුමෝදන් වෙන එක ඒකට ලෑස්තිලා යනවා කියන එක භාවනාදීන එකක් නෙවෙයි. ඒක තනිකර දෘෂ්ටි හා සම්බන්ධ දෙයක්. දුන්නට දැග්ග බාර ගන්නෑ. ඉතින් සරුවඥාන්සේක වගේ කීප බාර ගන්න කියනවා බල බල ඉන්න ඔය කතන්දර ගොතන ලෝකේ ඉන්න ඕන ඕන තරම් ඉන්න පුළුවන් හැබැයි ඊටපන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ නිකන් නැති නාස්තිලා යනවා මේ මේ මෙතෙන්ටත් යන්න පුළුවන් මුදුවට විවේක තනක ඉතින් ඒකට කැමති නැත්තම් මොකද කරන්නේ දුන්නට බාර ගන්න කැමති නැත්තම් මොකද කරන්නේ ඒකට සරුවඥාන්සේ කවදාවත් අත තියන්නේ මොකද ඒ තරම් මිනිස්සුන්ට ජීවිතේ ඇඟිලි ගහන එක මහ භයානක දෙයක් පෙන්ලා දෙන්න සරුවඥාන්සේ අපට දිගහැරලා පෙන්වනවා අන්ත දෙකට උඹලා කැමති. මැද තමයි මාර්ගයේ තියෙන හැබැයි මැද ඉච්චර සිද්ධි බහුල නැහැ. මැද එකම මගී කියා ගන්න දෙයක් නැහැ. තණ්හා කරන්න දෙයක් නැහැ. කතන්දර ගොතන්න දෙයක් නැහැ. ප්‍රපංච කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් මේ බෝ කරන දෙයක් නැහැ. නමුත් ඒක නැතිකම නෙවෙයි තියෙන්නේ. තිබුණට අපි කැමති නෑ. අපි කැමති අර සිද්ධි බහුල දෙපැත්තේ ඉන්නේ. ඒ නිසා මේ තුනම බලලා බලන්න අඩුවෙම චේතනා කරන තැන තමයි අපි කියන්නේ අඩුවෙම කර්ම රැස් වෙන තැනද කියලා මොඳ චේතනාම් බිකවේ කම්මං වදාමි කියලා බුදුහාමුදුර අපිට කියලා තියෙනවා. චේතනා නොකරන තැනට පුළුවන් තරම් සමීප වෙන්න එහෙම නැත්නම් වෙන දෙයකට වෙන්න අරින්න මොනවක් කරන්න යන්න එපා. මොනවත් කරන හැම වෙලාවෙම චේතනාවක චේතනාවක් එනවා. එහෙම නැත්නම් සංස්කරණයක් වෙනවා ඒවට අපි ගිවන්න ඕනේ. වෙන කිසිම දෙයක සිද්ධ වෙන කිසිම දෙයක අකුසල් නැහැ. ඒකට මම ඕනෙත් නැහැ ඒක ස්වභාව සිද්ධියක්. ඒකට තමයි අපි හේතුඵල ධර්මය කියන්නේ. ඒක තමයි අපි පටිච්ච සමුප්පාදේ කියන්නේ. ඒක තමයි අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන දේ. ආන්නයකට සිද්ධ වෙන දේ බලන්න පුළුවන් නම් බුදුචානන්සේගේ න්‍යායක් තියෙනවා හිත ස්වභාවයෙන් අර සමාධියට කැමැති. අර අර සතුට අර පිරිච්ච ගතියට කැමැති. අපේ මේ උගනගත්ත දේවල් සහ මගේ මෙහෙවීම නිසා තමයි ඒක තබා ඒක තියේදී අපි මේ අවුලට යන්නේ. ඒ නිසා මේ භාවනා දිකරන ඉගෙනත් දේවල් අමතක කළා. මේ අපේ හිතේ තියෙන ගති ඇබ්බැහි කර්ම ශක්ති එහෙම නැත්නම් මෙහෙවීම නැතුව හිත නිකන් ඉඳ දෙන්න කියනවා. එතකොට හිත ස්වභාවයෙන් මෙන්නේ මැදට. නමුත් භාවනා කරන තාක්කල් මේ මම එලවන තාක්කල් මම මෙහෙවන තාක්කල් මැද තියේදී දෙපැත්තට දඟලන. දෙපැත්ත හොයනවා අපි පොඩි ළමයෙක්ගෙන් අහන්න බෑන සීසෝ එක ගිහිල්ලා වාඩි වෙන්න කැමති කොතනද කියලා. කොයිද සීසෝ එක බබෙක් දුවන ගිහිල්ලා ඉක්මනටම වාඩි වෙනවා වාඩි වෙන්නේ කොහෙද? අන්තිම කෙලවරාලන්ට නගලන්නේ. වැඩියෙන්ම ඉහළ පහළ යන තැන. ඉතින් එතෙන් තමයි අපි තින්නේ. අපි තින්නේ මේ කෙල්ල වැඩියෙන්ම දඟලන තැනට යන්න වැඩිම ගෝගෝ ෂෝ එක තියෙන තැනට යන තමයි මේ වැඩිපුර හම්බ කරගෙන මේ මහන්සි වෙන්නේ. ඊට එතෙන් ඊට පස්සේ තල්ල කැඩෙනවා, කර්ම රැස් වෙනවා, පරිසර දූෂණය වෙනවා, ඇඟ කැළඹෙනවා. ඒ විනුවට මැදට මැදට එනකොට අර තරංග වේගයේම තියෙනවා. නමුත් ඒ සීසු එක නංගවලා තියෙන කනුව ළඟට එනකොට මොකද වෙන්නේ? පොඩ්ඩක් හෙල්ලෙන එක විතරයි වෙන්නේ. අර අර තරංග ආයාමයමයි. බුදුසෙන්සේ සඳහන් කරන මේ දෙපැත්ත අන්ත දෙක නම් මැද තමයි මිනිස්සු අකමැති දෙයක් තන තියෙන්නේ. අප්‍රිය අමනාපතන. ඒක පිහිටලා තියෙන අවිද්‍යාව උඩ කියලා. එතෙන් ගියාට පස්සේ තේරෙනවා අපි එතෙන් යනට එතෙන් යෑම සඳහා කරන ප්‍රයත්නයට අපි කොච්චර අවිද්‍යාවක් ක්‍රියාත්මක කරනවද අපි කොච්චර අකමැති වෙනවද කියලා ඒක. කොච්චර නීරස කරනවද කියලා කොච්චර ඒකාකාරීද කියලා ඒක කොච්චර ඒකට බයක් ඇති කරනවද කියලා සැකක් ඇති කරනවද අනතුරුදායක තත්ත්වයක් ඇති කරනවද කියලා ඒක නැතිකම නෙවෙයි තියෙන්නේ අන්ත දෙකේ ඉන්න අපි දුවල ගිහිල්ලා වාඩි වෙනවා සැප විඳිනවා බුදුජානක කියන පුළුවන් නම් මැදට වරිලා කියලා මැද පිළිවෙලට මැදට ආපුවාම අපි ඒකට ප්‍රයත්න කරනවා ඒක හොඳ නෑ ඒක රස නෑ ඒක ඒකාකාරී කියලා නැත්නම් ඒක පිළිහිట్లా තියෙන අවිද්‍යාව. ඒකට තමන් ළඟ තියෙන අවිද්‍යාව පමණ තේරෙනවා මේ මැදට ආවට පස්සේ. ඒකලියල කියන මේ අවිද්‍යාව පිළිහිట్లా තියෙන විද්‍යාව උඩ කියලා. එතකොට තේරෙනවා මේක තේරුම් ගන්න එක තමයි නිවන් දකින්න කියන්නේ. මේ තමන්ගේ තියෙන ඔලොමොලකම, ඔලොමොට්ටලකම, ඉල්ලගෙන ගිහිල්ලා මේ කලබලකාරී ජීවිතයට යන ගතිය ඒකට දෙවන්නේක් බලපන්නේ. අපි කිව්වට මේ ආරයා කියපු නිසා කරා පුරුද්දට කරා කියලා තේරෙටම මමයා වගේ කියන්න ඕනේ. කොයි වෙලාවක හරි මැදට ගියා නම් ඒක පිළිලා තියෙන අවිද්‍යාවේ මම කොච්චර අවිද්‍යාවකද ඉන්නේ කියන එක තේරෙනවා. ඒ තේරුමටමයි විද්‍යාව කියන්නේ. ඒ කියන්නේ අවිද්‍යාවයි විද්‍යාව කියන දෙක ඈත තියෙන දෙකක් නෙවෙයි. විද්‍යාව මත තමයි අවිද්‍යාව පිළිලා තියෙන්නේ. අවිද්‍යාව මත තමයි මේ උපේක්ෂාව පිළිලා තියෙන්නේ. උපේක්ෂා දෙපැත්තේ තමයි සීසු එක පදින්නේ. ඇයි අපි කොච්චර කැමතිද මේ ක්‍රියාශක්තියට? ඉතින් මේ ලියකෙන හැටියට බලනකොට තරංග පෙන්නනවා, අංශු පෙන්නනවා, බුබුලු පෙන්නනවා, අංශු පෙන්නනවා. ඒක ඔය හරියට මේ සීසෝගේ කොනක ඉඳලා මේ මැදට එන ගමන වගේ. තුනේම වාඩි වෙලා බලන්න. තුනේම වාඩිලා බලනද කෙලෙස් හිත කොතනද ඉන්න කැමති? ස්වභාවයේ සිද්ධිය මොකද්ද? මට ඔක ඔක්කොටම අයිතිවාසිකම තියෙනවා. කොච්චරක් මම මේකට අඩු ගානේ සමතන දෙන්න. අඩු ගානේ සමතන දෙන්න. එතකොට හිත තෝරගන්නේ හරියට. ඒක නිසා තෝරන්න බේරන්න එපා. මේ තුනේම ආස්වාද ආදීනව දෙක සලකා බලන්න මේ කෙරුවොත් මොකද වෙන්නේ මේ කෙරුවොත් මොකද වෙන්නේ කියලා. මේ ආදීනව දන්නේ તો කවදාකවත් මේ හරි දේ තේරෙන්නේ නැහැ. මේ ඔක්කොම ආර්ය පරිශ්‍රයට වැටෙනවා. මේ තුනම දන්නේ කාර්ය පංචයට වැටෙනවා. වැටලා මේක Taman තේරුම් ගන්න ඕන. බුදුරජාණන් න්‍යාය පෙන්නනවා. මේ ක්‍රියාකාරකම් අඩු චේතනා අඩු සංස්කාර අඩු කර්ම රැස් වෙනවා අඩු තැන හොඳයි කියලා බුදුරජාණන්සේ පොඩි ඉඟියක් එන්නවා. ඒකල කියන උඹත් කැමැති නම් මත් මේක තේරුම් ගන්නවනම් මෙන්න වැඩි තැන මෙන්න මැද තැන මෙන්න අඩු තැන මේ තුන පරිශන කරලා බලන්න. එතකොට බුදුහාමරෝ පිළිගන්නවද නැද්ද කියලා Tamanටම උත්සාහ කරලා බලන්න පුළුවන්. දෙවන ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරමින් සිටියේදී ආස්වාසය තුන්වරක් පමණ දැනී ඉන්පසු නොදෙනී ගියේය. නමුත් උඩුකය උස් පහත් වීම දිගටම දැනුනි. ඒ සමගම එකට බැඳ තබාගත් දෙයත් එකට සවි වී ඇතිසේ දැනුනි. දෙයත්වල සාමාන්‍ය හැඩයට වඩා වෙනස් බවක් මනසට දැනුනි. ඒවා අවකාශයේ ඇතිවක් මෙන් හැඟීමක්ද දැනුනි. තවද විදුලි පහන් නැති ආලෝකයක් බොහෝ වේලා තිබුණි. ඒ ගැන සිත නොයදවා දිගටම උඩුකය උස් පහත් වීම ගැන සතිය පිහිටුවෙමි. එකකට පසු දකුණු කකුලේ ඊතා වේදනාවක් හටගැනුනි. එවිට වේදනා වේදනා යයි මෙනෙහි කරමින් සිටි විට එය නොදැනී ගියේය. එක වේලාවකින් ආස්වාස හුලං රැල්ල නැවත දැනුනි. මෙවර වාර හතක් පමණ දැනි නැවත නොදැනී ගියේය. මෙලෙස ආස්වාස හුලං රැල්ල නොදැනීමත් උඩුකය උස් පහත් වීම දැනීමත් පැවතුනි. මේ දෙස සතියෙන් බලා සිටියෙමි. සම්පූර්ණ පැයක භාවනා කාලය මෙසේ සිහියෙන් ගත කළ අතර අවට ශබ්දද ඒ අතරතුර හොඳින් දැනිනි. භාවනා කාලයේ අවසානයේ සීනුව නාද කළ විට නැගිටීමට තැත් කළමුත් තදින් බැඳී තිබුණු දෙයත් ගලවා ගැනීම අසීරු විය. තරමක ආධුනික යෝගාවචරයෙකු වන මාහට මේ తත්වය පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ යම් ප්‍රමාණයකට විස්තර කරලා තියෙනවා. පළවෙනි වතාවට ආනාපාන පෙන්නවා වාර දෙක තුනකින් ඒක වෙන දෙයක් පාටපත් වෙනවා. එහෙම නැත්නම් අපි කියමු කම්පඩයක් වශයෙන් උඩුකයේ ඉසීම පාත් වෙනවා තේරෙනවා. ඊට පස්සේ වට වටවලලක් ගහලා ආය ආනපනේ මතුවෙනවා. එතකොටත් වාර 7-8ක් වෙන්නලා ආයෙත් අර චක්‍රේ කරකිනවා. ඉතින් මේ වගේ අර පළවෙනි චක්‍රේ කරකන එක තමයි ආධුනිකයෙක් වශයෙන් හුඟක් අමාරු එක තේරුම් අරගන්න මේ ආනපනේ පේන අවස්ථාවක් තියෙනවා. පස්සේ හුස්ම ගන්නවා. නමුත් ඒක ආනපන වශයෙන් පේන්නේ නිකන් උඩුකය ඉස්සෙන පාත් වෙනවා, පිබ්බෙනවා කියන වගේ පේන අවස්ථාවක් එනවා. ඊට පස්සේ වේදනාවට යනවා, රවුමක් ගහලා ආයෙසරක් ආනපන පේන. ආයසරක් ඒ දක්ෂ යෝගාවචරෙක් නම් ආයසරක් ආනපානට ආධුනිකෙක් වාගේ බිග්ිනර්ස් මයින්ඩ් ඇතුව ආය භාවනා කරත් ආය අර රවුමම යනවා. ඊට පස්සේ මේ හොඳට නිරීක්ෂණය කළොත් මේ වගේ රවුම් 10ක් 15ක් 20ක් 30ක් එක පරියන්කයක් යනවා. වරින් වර ආනපානෙ පේනවා ආය නැති වෙනවා. ආය පේනවා ආය නැති වෙනවා. ආනෙ විදිහට යන්න යන්න යන්න යන්න යෝගාවචරයට පේනවා මේ ආනාපාන සති භාවනාව කරනකොට ආනාපානයේ අරමුණු කරගෙන සතිය පවත්වන වෙලාවකුත් තියෙනවා. ආනපනින් නැතුව අභාවේ නැති බව දැනගෙනත් සතිය පවතින. එතකොට හිතනවා මේ උඩුකයේ සතිය තියෙනවා. වේදනාවේ සතිය තියෙනවා කියලා. නමුත් ආයෙත් ආනපනිනවා. මෙන්න මේ විදිහට එක පරියන්කයකදී මේ වගේ චක්‍ර 10ක් 15ක් කරකවන්න පුළුවන් නම් වෙන මේක සම්පූර්ණ සබාසිත්‍යයක් තියෙන මේක. කවුරුත් මෙහෙවන්න ඕන නැහැ. මමයා නැතුව මේක සම්පූර්ණ රන් වෙන්න පුළුවන්. මමයා ඉඳලා මේ එකක් තෝරපු ගමන් සම්පූර්ණ විකෘතියක් කරනවා. නැවත ආනපනේ මතු කරන්න ආසා කෙරුවොත් හුස්ම ගත්තොත් ආයාසයෙන් මෙනෙහි කරන්න ගත්තොත් ඒ දුවන බයිසිකල් එක ක්‍රෝධය අතර ස්පෝක් අතර පොල්ලක් දැමා වගේ මහා අවුලක් වෙනවා. ආනපන ඉබේමත් වෙනවා ඉබේ නැති වෙනවා. ඉබේ නැති වෙනකොට වෙන එක එක දේවල් එනවා. එව්වත් එනවා යනවා. මෙන්න මේක සංසිද්ධ වැඩේට මෙහෙම යන්න දුන්නොත් ඒ යෝගාවචර තියෙනවා මේ ආනාපානේ ඇතත් නැතත් සතිය පවත්වන්න පුළුවන්. වේදනාව ඇතත් නැතත් සතිය පවත්වන්න පුළුවන්. ශබ්ද ඇතත් නැතත් සත්‍ය පවත්වන්න පුළුවන්. හිතවිලි ඇතත් නැතත් සත්‍ය පදම මොකද එකක්වත් ස්ථිර හානියක් හෝ ස්ථිර වෙනසක් භාවනාවට කරන්නේ නැහැ. ඒකේ මතුවෙන වෙලාවේ දඟලුවොත් අපි කලබල වෙනවා. මතුවෙනලා කාබන් හිටුවොත් නැති වෙනවා ඉබේ. මොනම කිසිම බේතක් නැති එක නැතිලා යනවා. ඒක මතුවෙන්නේ නැති වෙන්නේ. ඒ නැති වෙනකන් ඉවසන්න බැරි එක තමයි මම යාගේ තියෙන නොයවසිලි ගතිය. ඒ සඳහා කියන මේ වගේ චක්‍ර 10ක් 15ක් 20ක් 30ක් යන්න අරින්න එතකොට පේනවා නිකන් හරියට සදාචල යන්ත්‍රයක් කරකිනවා වගේ. මේක දිගට යනවා මේ සඳහා කිසිම චේතනාවක් නොකර එහාට කරකෙන්න අරින්න ඕන. ඒක කරන්න බෑ අපට. අපි කොතනදී හරියෙන් ගිලි ගහන. එක්ක අනපනේ එනකොට සතුට වෙනවා නැත්නම් යනකොට කනගාටු වෙනවා. නැත්නම් යනකොට සතුට වෙනවා එනකොට කනගාටු වෙනවා. ආනේ සතුට කනගාටුව බුදුජානනාතික පාවිච්චි කරන්නේ මනහපමනාප කියන වචනේ. මේ මනහපමනාප දෙක ආවත් ඒ ක්‍රියාවත් කරන්නේ නැතුව Tamanට ඒක දිහා බලන්න ඉන්න පුළුවන් නම් මේ ආනාපානේ සංසිද්ධ ක්‍රියාවලිය පේනවා. ඒකට තාවෝයිසම් කියලා කියනවා නැත්නම් ඒ සවාසීදියට ඉඩ දෙන එකට ජපන් භාෂාවට අනුව ටික තාවෝයිසම් කියලා තමයි කියන්නේ. අපේ තේරවාදී තියෙනවා තමයි තතතාවය කියලා. තතතාවය කියලා කියන්නේ ගංගක් අයිනේ වාඩි වෙලා ගංග ගලන හැටි බලන්නේ. වියලි තැනක වාඩි වෙලා ගඟ ගලන හැටි බලන් ඉන්නවා. ඉතින් ඒ ගලන ගඟට අත දැම්මොත් මොකද වෙන්නේ? මොනවා වෙයි කියලා හිතනවා. කලබෙනවා. ඒ විදිහට අත දෙමිනවා. කකුල දෙමොත් මොකද වෙන්නේ? කැළඹෙනවා කකුල දෙමිනවා. ඉතින් මේ ගලන ගඟට යන්න දෙ නැතු මේ ඇඟිලි ගහන එකෙන් නෙමෙයි අපි කෙටස් රැස් කරගන්නේ. ඒ නිසා මේ ඇඟිලි ගැසීම එහෙම නැත්නම් මේ විනිශ්චය කරන්න යන්න. එහෙනම් මේක වේවා මේක නොවේවා කියලා මේකේ හිතුම් හැඟුම් පැතුම් ඉදිරිපත් කරන. ඉදිරිපත් වෙනවා ඒක නැති කරන්න බෑ. ඉදිරිපත් වෙන තියා බලලා ඒව ඇතත් නැතත් මේ ක්‍රියාවලිය යනවනේ. මේක තියා බැරිද? දුරස්ත නිරීක්ෂණයක ඉඳගෙන බලාගෙන ඉන්න අපි කියනවා මොනිටර් කරනවා කියලා. අපිට මොනිටර් කරන්න බෑ අපිට ඇඟිලි ගහන්න ඕනේ. ඒක තමයි අපි මේ කරන වැඩේ අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන සාපේ තමයි අපිට මේ සංසාරයක් ලැබිලා තියෙන්නේ. අනුන්ගේ ජීවිතේට ඇඟිලි ගැහුවේ නැත්තම් අපි මොකට ජීවත් වෙලා කියලා හිතනවා. ඇඟිලි ගහනද ලෝක සියලු ජනතාවට සමානව. ඒකට අයිතිවාසිකම අපිට තියෙනවා. මේ එකෙකුට විතරක් මගේ කියලා අපේ කියලා ඇඟිලි ගහන්න ගියම හරීම කැතයි. ජනසිස් නම් කරන්නේ මාතා යතා නියම් පුත්තං ආයුෂා ඒක පුත්තම රකේ ඒවම්පි සබ්බ භූතේසු මවක් තම දරුවෙකුට එකම දරුවෙකුට ඊවම්පි සබ්බ භූතේසු සීල සත්‍යයන්ට දෙන්න බලන්න. අපි කොච්චර අධිරාජ්‍යවාදී පාන්නේද ගෙනියන්නේ කියලා මේ අපේ දරුවට විතරක් වෙන මේ ඇඳකින් බෙදනවා. අනුන්ගේ දරුවන්ට වෙන ඇඳකින් බෙදනවා. මට ඒක ප්‍රශ්නයක් නෑ මොකද මට දරුවෝ නෑනේ. කොයි එකත් එකයි. කොයි එකත් පිට දරුවේ. මෙන්න මේ ගැටේදී අම්මලා අහුවෙලා වැඩි කියලා මං කියනවා. ඉතින් ඒක අම්මා කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ දන්නේ නැද්ද අපි ගෑනුනේ අපිට සංයෝජන 11ක් තියෙනවා. මම උඹලට වැඩි තියෙන අංග මොකක්ද? ඇයි මේ දරුවන්ට තියෙන කැමැත්ත? පිටිමින්ටත් තියෙනවා ඔය ගහලා කරපන් නිකන් ඉන්න මොනවාරි කරලා දන්නවනේ ගෙදර ගෑනි මොනවාරි කරයි කියලා. ඉතින් අර මේ පොඩි උන්ගේ ඇඟිලි ගහන එකමනේ කොච්චරවත් කරලා කරලා ඔයගලන්ට හම්බෙන්න දායාදේ මොකද්ද කියලා දන්නවද? හැම පොඩි එකෙක්ම අම්මට වෛර කරනවා. ඒක මේ මේ පසුගිය අවුරුදු 40 කොහොමඩක්වත් තිබුණ දෙයක් තමයි සයිකියාට්‍රිස්ලා දන්න දෙයක්. දරුවෝ දෙමාපියන්ට වෛර කරනවා. නමුත් මේ පසුගිය අවුරුදු 40 ඇතුළත තාත්තට කෙරී තිබුණ වෛරය දැන් අම්මගේ දිහාවට ඇරලා තියෙනවා කියලා දලලමතුමා කිව්වා. ගායිට අවුරුදු 4 ඉස්සෙල්ලා මම නිව්සීලන්ත ආපෙලා. ඒතකොට දල ළමයි ඉඳලා රුක්මනුවව අඬ ගන්න ගියා මාට කතාව. මම කවදාවත් දැකලා තිබුණේ නැහැ. පුද්ගලයන් සමට ඉස්සන යන්න කියලා. යා කියනවා අද මේ දරුවන්ට ඇඟිලි ගැහිම නිසා ද්වේෂය ඉස්සර අපි පුංචි කාලේ අප්පච්චිත් එක්ක තමයි අපි තරහ තිබුණ නැත්තම් අප්පච්චිත් එක්ක නම් බේරන්න බැරි අම්මත් එක්ක ඕන දේ ෂේප් කරගන්න පුළුවන් අම්මා තමයි අපි අප්පච්චිත් එක්ක තියෙන නඩුවේ පෙරක දොරට හිටියේ දැන් දරුවන්ගේ වෛරය කියලා තියෙන අම්මට කියලා දලයිලාමතුමා කිව්වා ඒකලා කියලා කිව්වා යුද්ධයක් නැතර කරන්න ඕනේ නම්. ලෝක යුද්ධ නැතර කරන්න ඕන නම් අද යතුරු තියෙන කාන්තාව අතේ gedara පුළුවන් තරම් සාමයක් ඇති කරන්න. ඒකට රට කවදාකවත් යුද්ධයක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඔයා ඔය උච්චර ආදරෙන් සලකන දරුවට ආදරේ වැඩිකම නිසා දරුවෝ දෙමාපියන්ට වෛර කරනවා කියලා. ඔය විහාගයකේ අපි මේ සතිපාසල කරා අටේ පන්ති ළමයින්ට. ඒක ඒක පන්තික සාමාන්‍යයෙන් 800ක් 900ක් සමහරට ඊටත් වැඩියි. හරියටම පැය එකම ඉවර කළා ඒකේ ෆැසිලිටේටර් දෙමාපියොත් එක්ක කතා කරා. ඊට පස්සේ දෙමාපියෝ කියලා දෙනාට හරි පුදුමයි. ඕගොල්ලෝ මේ ළමයින්ගේ අවධානය ගන්න හැටි ගෙදර ආවට පස්සේ ළමයා කවදාවත් අපිත් එක්ක කතා කරන්නේ ආපුවම මල්ලෙන් ගහලා යනවලු යන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ කරන වැඩේ නිසා ළමයට අඩු ගානේ අර තියෙන ද්වේෂය අයින් වෙනවනේ. ඒ නිසා මේක හරි වටිනවා. ඊට පස්සේ ඒ ගියේ කරන් කියනවා දෙමාපියොත් එන එක හරි වටිනවා වැඩේට කියලා. දරුවන්ට සාමාන්‍ය දෙයක් ඉගෙනනකොට කවදාවත් තරහ යන්නේ නැහැ. ඒ ඕන නැති ඇඟිලි ගහන ගියාම තමයි තරහයි. අර ගඟ ළඟ ඉඳගෙන වාඩිලා ඉන්න බැරුව ගඟට ඇඟිලි ගහනවා. මොකද කරන්නේ? ගඟ කැළඹෙන්නේ නැතුව ඉන්න බෑ. ඒ නිසා මේ සිද්ධිය බලන්න හොඳට ආනපානේ ආව නැට යට ගියා. ඒකට වෙන වෙන කට්ටිය ඇවිල්ලා වේදිකාවේ ළඟ පානවා. නමුත් ආනපානේ ආයෙත් මතුවෙනවා. මතුවෙච්චම ආයෙත් ආධුනිකයෝගේ ආනපානෙ හිත දාන්න. ඊට ආයෙ නැති වෙනවා. ආයෙ මතුවෙනවා. ආය නැති වෙන. ඉතින් මේ මේ රවුම දිහා මේක දෙපාරක් විස්තර දීලා තිනවා. මේ රචනයේ පුළුවන් තුන්වෙනි එකත් කරන්න, හතරවෙනි එකත් කරන්න. අන්තිමට යන්න යන්න යන්න යන්න මේක ස්වයන් සිද්ධ වෙනවා. ස්වයන් සිද්ධ වෙන්න වෙන්න වෙන්න ආතතිය නැති වෙනවා. ස්වයන් සිද්ධ වෙන්න වෙන්න වෙන්න දරත ගතිය, දරන ගතිය මේ මම වග වෙන්න ඕන කියන ගතිය නැතුව පේනවා. මේ කොහෙද යන්නේ මේ ස්වභාව සිද්ධිය කරන මේ මං ඇඟිලි ගහගෙන මේ මේ මගේ කියා ගන්න ගියේ. විනිශ්චය කරන්න ගියේ. ඇසියුම් කරන මම මාගේ කියාගන්න කිය. ඒක අනාතේ යන්න ගියාම ලස්සනට අවුව පායනකොට මලක් පේපෙනා වගේ මේ සිද්ධිය බලන්න යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ආධුනිකයි කියලා හිතන්න එපා. මේ වගේ චක්‍ර රාශියක් කරකවෙනවා. ඒකම අරමුණ දිහා බලා සිටීමෙන් ලැබෙන ලාභය ඒක තමයි. ඒ චක්‍රයේ පදාසියක්ම නන්නත්තර අරමුණු. වේදනාව එනවා, සද්ද එනවා, අනම හැබැයි ආයත ආනපන ඔලූ උස්සලා ආයත යට යනවා. ආයතල උස්සලා ආයත යට යනවා ආහනේ ටික දිහා චක්‍ර 10ක් 15ක් යනකම් බලහින්න උඩ තමයි තේරේ භාවනාව කරන තාක්කල් භාවනාව වෙන්නේ භාවනා කෙරෙන වෙලාවක් වෙනවා ස්වයන් සිද්ධ වෙන අන්න එදාට තමයි භාවනාව සිද්ධ වෙන වෙලාව සක්මන් කරනකොටත් අනායාසයෙන් යන වෙලාවක් වෙනවා එතෙන්දි තමයි සක්මන පටන් ගන්න එතකම්ම අපි කරන්නේ තාඨමණ එක තමයි ඉතින් ඒක නැතුව බෑනේ ඒක ඒක කරලා තමයි අපි ඒ අනායාස තැන්ට යන්නේ. ඒ නිසා මේක හොඳ ආරම්භයක්. මේ විදිහට ඒක වෙන්න දෙන්න කියන එක තමයි කියන්නේ. තුන්වන ප්‍රශ්නය පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව වඩන විට මම උස්ම ආස්වාස ප්‍රාස්වාස ගැන සිත යොදවෙමි. ඉන් ටික වේලාවකට පසු මට ආස්වාසය ඉක්මනින් දැනෙන්නට බව ඉක්මනින් දැනෙන බව ගෙවි ගියේ වගේ තමයි මට එන්නේ එහි සිටන විට මට මගේ ශරීරය ලිහිල් වී ගිය බවක් දැනුනි. ඉන් ටික වේලාවකට පසු මට හැඟී ගියේ මාගේ මුඛය විවෘත වී ඇති බවත්ය. එබැවින් මම එය සමාන කර සනාත කර ගැනීමට මාගේ තොල් තද කර බැලුවෙමි. එවිට මට හැඟී ගියේ මාගේ මුඛය විවෘත වී නැති බවය. ඔබ වහන්සේගෙන් මට දැනගත යුත්තේ එසේ පරීක්ෂා කර බැලීම නිවැරදිද? එසේ කළ යුතුයද යන්න කරුණාවෙන් විමසමි. තෙරුවන් සරණයි. ඔයෙන් පරීක්ෂා කරාට පස්සේ නැවත Tamanට අර හිතපු විදිහටම සතිය පිහිටියා නම් ඒ කියන්නේ පරීක්ෂා කිරීම හොඳයි කියලා කියතයි. අත් පරීක්ෂා කරාට පස්සේ නැවත අර සමතුලිතතාවට එන්න බැරි වුණා නම් ඉතින් එතන පොඩි හැලහැප්පිලක් වෙලා තියෙන නිසා කැමැතිද කට උත්තරයක් දෙන්න. එහෙන් පරීක්ෂා කරාට පස්සේ අර තිබුණු එකලස ඒ තිබුණු ගැල්ම එහෙම තිබුණාද නැත්නම් ඊට පස්සේ Tamanට අවුලක් පටලැවිල්ලක් වියවුලක් තේරුණාද කියන එක කවුද කැමති එළිය බෙක කරන කැමතිද Tamanගේ අත්දැකීම සභාවට ඉදිරිපත් කරන්න අවසරයි සවන්වංශ මේ අවුලක් ඇති වුණා මට බයක් ඇති වුණා මම නැවත සද්ද වලට හුම්කන් දෙන්න පටන් ගත්තා මට හැමසෙ බයක් ඇති වුණා කියලා කියන්නේ මොකක් නිසාද මට ෆිසිකලි රිදෙනවා කට මේ තාමත් ඒ මට තේරෙනවා කට අරන් ඉන්නවා වගේ ඒ වුණාට කට වහලා මම කීප සැරයක් බැලුවා මේ ඒ වුණාට තාමත් අර මම ඒකට බයයි මම දැනුත් භාවනා කරනකොට එතනට ගියහම මේ ආයි නැවතෙන්නේ නැහැ දිගටම රිදෙනවා වගේ මම ඒ පාර සද්දය අහලා මේ ආය ප්‍රകൃති කියන්නේ භාවනා සතියෙන් මිදෙනවා. එතකොට දැන් මේ භාවනා කරනකොට විතරක් එන එකක්ද ඕක නැත්නම් සාමාන්‍ය එදිනදා ජීවිතයේත් යමකට අවධානය යොමු කරන ඉන්නකොට වැටෙන දෙයක්ද ඕක? අවදාවත් වෙලා නැහැ මීට කලින්. ඒක නිසා අපට මේ කට ඇරිච්චාම වෙන වේදනාවක් වගේ එකක් කට වහලා තියෙද්දිත් එන එකයි මට පේන්නේ. අහගෙන ඉනකොට තේරෙන්නේ එහෙමයි. එහෙමයි. ඔව් ඉතින් ඒක මේ හිත හදලා දෙන එකක් නේ. හ්ම්. භෞතිකව වෙච්ච දෙයක් නෙවෙයිනේ. ඉතින් ඒ වගේ තමයි මේ හිත බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හතරමං හන්දියක මැජික් පෙන්වන මායාකාරයක් වගේ. ඒකට ඕන දෙයක් කරලා පෙන්වන්න පුළුවන්. අපි හිතන්නේ මේ සැප ගන්න සුකොපොපුගේ වස්තු ඕන කියලානේ. ඉවුවනේ අපි ලං කරගන්න හදන්නේ ලංකේට උඩ පස්සේ සැප ලැබෙයි කියලා. හම්බෙච්ච කෙනෙක් ඉන්නවද බලන්න. ඔය කොච්චර සුකොපොපුගතියවත් අපිට ඒක විඳ ගන්නවත් වෙලාවක් නැහැ. බුදුජානනාංශය සඳහන් කරන්නේ හිතට පුළුවන් ඕන දෙයක් ඇති කරලා දෙන්න. ඒක නිසා ඒ හිතට ඇති වෙන දේවල් වලට පිළියම් කරන්න ගත්තොත් වගේ කියන්න පටන් අරගත්තොත් ඒක කිල්ලවරක් කරන්න බෑ. මේ හිතේ හැටි ස්වභාවය ඒක තමයි. ඒ නිසා ඒ වෙන දේවල් හිතෙන්ම වන දේවල් මේ කියන්නේ ප්‍රകൃතිය මේ අතගාලා බලන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉවුව බව දන්නවනම් ඉතල ඒක ඔප්පු කරලා පෙන්වනකට වහලා බලනවා නෑ වැහිලමයි තියෙන්නේ. ඒක තමයි දන්නවනේ ඒක මනෝ විකාරයක් කියලා. එතකොට ඒ දැනෙන දේවල් මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි කියලා ඒක පැහැර කරනවා මිසක්කා. ඒ වෙනකොට බය ඇති කරන එක තමයි පෘථග්ජන ලෝකේ. මේක තීරමක් නැති වැඩක්. මේ Taman හිතලා ගත්ත එක්කොත් නෙවෙයි. කට ඇරලා වගේ වහලා තියෙදි. ඉතින් ඒක මනසෙන් කරන එකක් නේ. ඒ මනසෙන් කරන එක disclaim disavow නැත්තම් කියනවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි එහෙම නැත්නම් කියන එක විවේකීව බලනින්න එක දිහා එච්චර වගකීම් ගන්න එපයි කියලා. ඒක සාමාන්‍යයෙන් YouTube වල කරලා පෙන්නනවා. ඕන කෙනෙක් මේ කකුල කැඩුනට පස්සේ මේ කකුල තියෙනා වගේ තමයි මනස කියවන්නේ. ස්නායු පද්ධතිය තාම අතහැරලා නැහැ මේ කැලල කැඩිච්ච එක. අමෝරාවෙන් කරනකොට පස්සේ තියෙනා වගේ පෙන්වන්නේ. ඒ නිසා මේ මනසේ මේ මවාගත්ත චිත්ත රූපේ තමයි එයා ජීවත් වෙන්නේ. එයා එක එක එක එක දේවල් කරනවා. ඉතින් අපි කරන්න හදන්නේ මේ අපේ අහන්න නැතුව හිතුවක්කාරකමට මෙයා දෙන දේවල් වලට අපි අනුමැතිය දෙන්න බලාපොරොත්තු වෙනවා. මනස කරන දේවල් බාහිර අරගෙන බය වෙලා. ඒකට මේ මේ සෙත් කවි කිය කියා පිරිත් කිය කියා නටනවා. මේක මම නෙවෙයි කිව්වනම් මේක මගේ නෙවෙයි කිව්වනම් මේක මගේ ආත්මේ නෙවෙයි කිව්වනම් මුතුන්ස කියනවා කරලා බලන්න. එතකොට උඹ ඕනෙම ආයමක් කරලා වෙන්නවා. අපි දන්නේ මායමක් කියලා. ඒක මේ කටුකුරුන්ති ස්වාමීන් වහන්සේ සඳහන් කරන දක්ෂ මායා ආකාරයක මෙම ඒතිකාවට නැගලා මායා පෙන්වනකොට ඒක ගැන බලන්න ඕන කෙනෙක් පිටිපස්සෙන් හොරෙන් ගිහිලා පිටිපස්සෙන් ගිහින් බලන ඉන්නවා. පිටිපස්සෙන් බලනකොට පේන සම්පූර්ණ මූ කරන ප්‍රෝඩාව. මොකද ඉස්සරහට මේ සෙල්ලම යන්නේ. එක එක කෝණයකට යන්නේ. ස්ටේජ් එක විතරයි පුළුවන්. මේ පැත්තේ බලහිනකොට මේ මිසු පේනවා බුද්ධම ආසාවකින් මැජික් කාර්යය පෙන්වනදී ආ හුස් කිය බල බල ඉන්න. මේ පැත්තේ මෙන්න කරන හරිය ප්‍රෝඩා කරන්නේ. අපි කියන ඇස් බැඳුම් කරන්නේ. ඉතින් ඒකට වෙන මේ මිනිස්සු කන කෑම නම් මේ සල්ලි දීලා මේ. මැජික් කාඩට සල්ලි දීලා රවට්ට ගන්න හැටි. මේ පැත්තේ ඉල්ල බලන්න පේනවා මීයකා රට්ටේ යන්නේ. ඌ දන්නා මේ එහෙම මෙහෙම කරලා පෙන්නේ නැටි. ඊට පස්සේ මේ මැජික් එක බලලා රස විඳපු මිනිස්සුකෝ මේ මිනිස්සු අතර දෙබසක් ගියොත් මොකද වෙන්නේ කියලා. අර බලපෙක්කනාරයට කතා කරනවා මරුම්නේ බලන්නකෝ බුද්ධමයි කියලා ඉතින් අර මනසට කට උතර නැහැ කියන්නේ මේ මිනිස්සු කනකොට රාත්තල් ගහන පළලද කන්නේ කියලා. ඒකට අහනවා මොකොත් නම් සෙවණික හොම්බෙල්ලාගෙන ඉන්නේ බැලුවේ නැද්ද කියලා නෑ නෑ බැලුවා බැලුවා. මං හිතන්නේ මං හොඳට බැලුවා වැඩි වෙන්නේ නැති කියලා කියනවා. ඊට පස්සේ කියනවා කොහොමද මොකද්ද කියන්නේ කියලා. නෑ මම බැලුවේ පිටිපස්සේ ඉඳලා. පිටිපස්සෙන් බලන්න පේනවා තන්නේ කර මේ අපි සල්ලි දීලා මේ කරගන්න වැඩේ. ඒක නිසා මේ මැජික් කාර්යය පෙන්වන දේ ඇත්තයි කිව්වොත් ඒක තමයි මැජික් කාර්යය කියන්නේ උත්සාහ කරන්න ඒකට තමයි. මොකද අපිට බුදු දානස විටිපන්දෙලා කියනවා එපා දුවේ ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ මම කියන්නම් ඇත්ත මම උඹට දෙන්නම් ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් ආනපනි ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් කය කියන්නේ ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් ඒකේ තියාගනි එතකොට මේ බහුරූපෝලං එනකොට මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා තමන් එන්න තනක් තියාගන්න ඕනේ ඒ කියන්නේ ඒක පේනකොට ස්ථාවරයක් තියෙන්න බෑ අපිට ස්ථාවරයට යනවනම් සද්ධාහන්න යනවට වැඩිය එක්ක කයට දාන. මම ඉඳගෙන ඉන්නවා වෙයිදිනව නෙවෙයි කියලා. නැත්නම් පේනවනම් ආනාපානට දාන. අන්න ඒ වෙලාවේදී තමන්ගේ මූල කර්මස්ථානේ වැඩ ගැනීම ඥානරම් සාංශ කියනවා මේ මූල කර්මස්ථානේ ගන්න දෙවෙනි වැඩේ තමයි ඒ. පළවෙනි වැඩේ තමයි හිත එකතෙන් කරගන්න ගන්න එක. ඊට පස්සේ හිත නන්නත්තර වෙන වෙලාවේදී නැවත හිත බඳා ගන්න අඩේට ගන්න මේක තමයි. ඒකත් මූල කර්මස්ථානේ දෙවෙනි ප්‍රයෝජනයක්. ඒක අපි මම හිතන්නේ මේ බ්‍රිස්බේන් වලදී මම දැන් කරා චප්පානක සූත්‍රය කියලා එකක්. අනිත් චප්පානක සූත්‍රය ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ මොන කලබලයක් වුණත් Tamange කයට හිත ගන්න දන්න කෙනාට ඒ සියලු කය, සියලු බය, සියලු අනිශ්චිතතා, සියලු අසරණ ගති කයට හිත ගැනීමෙන් නැතර කරගන්න පුළුවන්. නමුත් අපි කයට වෛර කරනවා නම් ඒක කරන්න බෑ. අපි සාමාන්‍ය ජීවිතය අපි කරන්නේ කයට වෛර කරන එක තමයි. දී කුණු පංචස්කන්ධේ කියාගෙන මේක අනිච්චන් දුක්ඛං අනත්තං කියාගෙන මේ කයට බනිනවා මිසක්කා. මේ කය ඒ වගේ හදිසියකදී වැඩ ගන්න පුළුවන් අඩයක්. එහෙම නැත්නම් බෙන්ච්මාර්ක් එකක් කියලා අපි ගන්න දන්නේ නැහැ. ඒ නිසා අද කායानुපස්සනා කියලා හුඟ දෙනෙක් කරන්නේ මේ කයට බැන බැන ඉන්න එක තමයි. මේක අනිච්චම් මේක දුක්ඛම් මේක අනත්තම් කිව්වට පස්සේ මේක දිහා බලන්නෙම කපන්න මරන්න ඉන්න හරකෙක් දිහා බලනවා. එහෙම කරලා කවදාවත් බෑ මේ කායानुපස්සනාව කරන්න. ඒ නිසා අර වගේ කලබල වෙන වෙලාවේ මේක වැරද්දක් නෙවෙයි, පෞහිද්ද වෙන වැඩක් නෙවෙයි. ඔක්කල යුත්තන මේක මම නෙවෙයි, මගේ නෙවෙයි ආත්මෝගත පරීක්ෂණ කරලානේ. ඒ වෙනුවට මේ මම මාගේ කියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණ කර හැකි තමන්ගේ බෝල කර්මත්තාන්ට හිතකේ. මේක මේ මේ භාවනා පිටගිය කතාවක් නෙවෙයි. භාවනා කරනකොට මේ වගේ නානාවිද රූපමවා බහුරූකෝලම් පහලා අපිව ඇදලා දාන්න හදනවා. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේන ඊට පස්සේ කියන්නේ නානා රුදු වේශමවා මඟ අවරන්නේ සමහරට හරි ප්‍රියමනාප රූප සමහරට විකෘති අප්‍රියමනාප මේ ඔක්කොගෙම කරන්නේ අර කයේ හිත තියාගන්න දෙන්නේ නැතුව අපි කරකොලා දාන්නේ අපි දැනගන්න බෝණ තැන කරකොලා තරපන් මේ කය මම ඉන්නකම් මට හම්බෙලා තියෙන ප්‍රතිලාභයක් මම නැවත නැවතත් කයට යොදවනවා එතකොට මෙවුවා නිකම්ම නිකම් බොල් පුස්සක් බව තේරෙනවා. මේ කය මම වෙමි මෙතන ඉන්නවා කියන එක අර මුලින්ම සතිය පිටවන්න ගත්ත ලකුණ ටික Tamanට ආධාරයක් වෙනවා. Tamanට සැකදුරු කරන දෙයක් වෙනවා. ජීවණියක බලන්න ඕනම බ්‍රේක් ගන්න. හතරවන ප්‍රශ්නය මම වරින් වර ඉඩ ලැබෙන පරිදි විපස්සනා භාවනාව පුරුදු කිරීමට උත්සාහ කරන ආධුනික යෝගාවචරයෙක් වෙමි. ආනාපාන සති භාවනාවේ ඊටාම මුල් විනාඩි දෙක තුන කාලය පසු වූ පසු ආස්වාසය සහ ප්‍රාශ්වාසය දෙක හොඳින් තේරුම් යන අතර ඉන්පසු ක්‍රමයෙන් එය නැතිවේ. නොයෙක් පාට හා හැඩතල පෙර පෙනීමද නැවත ආස්වාසය සහ ප්‍රාශ්වාසයට සිත අරමුණු කිරීමද කරගෙන යන අතර නැවත මම ආස්වාසය ප්‍රාශ්වාසය තුනී වී යන අවස්ථාවේ මා අසලම මගේම රූපයක් ඇති ලෙසට පෙනුනි. වරහන් ඇතුලේ තවත් මම කෙනෙක්. එමෙන්ම එම රූපයද ආස්වාස ප්‍රාස්වාස කරනු මට පෙනුනි. එමෙන්ම මට දැනුනේ එම ආස්වාසය හා ප්‍රාස්වාසය මටද දැනෙන බවයි. මෙය මගේ සිත වික්ෂිප්ත කරන අවස්ථාවක් ඇති කලත් දිගින් දිගටම විනාඩි 10ක් පමණ එසේ තිබුණා යයි මට දැනිනි. මෙය හිතලුවක්ද? එසේ නැතිනම් භාවනාවේ ලැබිය හැකි අත්දැකීමක්ද? එවැනි අවස්ථාවක මා තව දුරටත් අරමුණු කළ යුත්තේ කුමක්ද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. මේ පළවෙනි කොටස ස්වාමීන් වහන්සේ. ඒක අපි අර ඉස්සෙල්ලා විසඳු ප්‍රශ්නේ වගේ මේ භාවනා කරන යනකොට නානා රුදු රේෂමව මේ තමයි භාවනා කරන අරමුණ තියෙද්දි ඊටද විචිත්‍ර දේවල් ඊට වැඩිය මේ මේ භය උපදවන දේවල් සැප උපදවන දේවල් පේන. පින්චිකම යෝගාචර මූල කර්මස්ථානයේ කොච්චර අමතක කරනවද කියනවනම් මූල කර්මස්ථාන කොච්චර අනදර කරනවද කියනවා අරකේ අල්ල ගිය මුල ගිය විස්තර හෝ ගාලා ලියන්න පටන් ගන්නවා. ඒකෙන් තේරෙනවා මේ පාර පාරෙන් පිට පැනලා මේ පිටපැනපු පාරේ විස්තර කියනවායි කියලා කියන්නේ ඒ තාක් තුරට තමන්ගේ පාරෙන් ඈත් වෙනවා. එතෙන්දී සරණට පිටට තමයි තමන් ගත්ත අරමුණ තියෙන්නේ. දැන් මේ පේන මමයා ගැන විස්තර ලියනවා මේක අමතක කරලා මේ දෙක එකවර හිටින්න බෑ. මේ වෙලාවේදී අපි සරණ ලැබිය යුතු පිහිට ලැබිය යුතු තමන් කරගෙන ගිය මමයාකට එක්ක. මේ පේන දේ නෙවෙයි. ඉතින් එහෙම පෙන්නකොට ඒ යෝගාවචරය තමන්ගේ අර පරණ පුරුදු තැන නැත්තම් තමන්ගේ ക്ഷേම භූමිය තමන්ගේ නිර්මල තැන අමතක කරනවට තින් දඬුවම් කරනවා. ඒක උපුරුදු කරගත්ත කිවිසින් ගත්ත එක තියෙනවනේ මෙතන. ඉතින් අන්නේ වෙලාවේදී මේකට නැවත එන එක තමයි ওই සැකේ දුරු කිරීම තියෙන එකම ක්‍රමය. යමක් සැකයක් නම් ඒ වෙලාවට තමන් අර කරන්න ගියේ මූල කර්මත්තාන්න හිත දාන්න. නැත්නම් කයට හිත දාන්න. හැබැයි මෙහෙම එකක් ඕකට කියන්න පුළුවන්. යම් වෙලාවක සැක නැතිනම් ඔකට එන්න ආරින්. ඒකෝර දැනගන්න මෙන්න හිතේ වැඩ. යාට ඕන වෙනකොට රිප්ලිකා එකක් හදලා දෙන්න පුළුවන්. මම යගෙම තව එකක් කරන ඉතින් හතල දීපන් මම හැබැයි දන්නවා ඔබ මේක මේ මේ පිළිමිබුවක් කියලා ඒ නැත්තම් ප්‍රතිරූපයක් කියලා ප්‍රතිරූපය අල්ලගෙන නටන්න යනවා ඒ වෙනුවට තමයි දන්නවා මේක තමයි මගේ රූපේ මේක ප්‍රතිරූපේ කියලා ප්‍රතිරූපෙත් එක්ක නටන්න ගියොත් අපි මේක අමතක කරනවා ඒකට හොඳම නිදර්ශනය තමයි නිස්සනවට කියලා කාර්ය කරනත කරපුවාම රිලව් වල නතරලා සයික් කණ්ණාඩි අල්ලගන්න අල්ලගෙන එහා පැත්තේ ඉන්න රිලව අල්ලනවා මේ Tamange ප්‍රතිරූපේ. ඌ දන්නේ නැහැ මේ කණ්ණාඩියකින් පිළිමිබුවක් පෙන්වනවායි කියලා. ඌගේ වැඩිම අර කල්ලනවා. ඉතින් අයිතිකාරයා આવොත් පුළුවන් නම් සයිඩ් කණ්ණාඩිය ගලවගෙන අරගෙන යනවා. ගහ උඩට. ඉතින් සයිඩ් කණ්ණාඩිය සෑහෙන ගානක්. උඩට ගිහිල්ලා තරක දිහා බලලා අතාරුවාට පස්සේ ඉවරයි. අපිත් නටන්නේ අපි හදාගත්ත පිළිරුවත් එක තමයි. අපි ජීවිතේට පෙන්ලා තියෙනවා ලෝකයට මම බොහොම සාන්ත දාන්ත තීන්ත කුඩම හරි සෝක් නේද කියලා තමයි ඉන්න හදන්නේ. හැබැයි ඇතුලේ දන්නවා මේක ඇතුලේ තියෙන හරියක් තියෙන අසුචි කියලා. ඒක පෙනේ කියලාත් බයක් තියෙනවා. ඉතින් ඒ නිසා කාට හරි මේක පෙන්නගෙන හොඳයි නේද? හරි නේද? මම හොඳයි නේද? ඔච්චර තමයි ඉතින් මුළු ජීවිතේම වැඩි. ඒ කරන තාක්කල් මේකේ තියෙන කෙලෙස්, මේකේ තියෙන කුණු, මේකේ තියෙන මේවා දකින්න අපි කැමති නැහැ. මේ සමාජශීලී ජීවිතය කියන්නේ පුදුමාකාර කැඹිරිල්ලක්. හැම වෙලාවෙම අපි අනුන්ගේ ඇස්වල ජීවත් වෙන්නේ. මේ අනුන්ට පෙන්වන්න එපා මේක මේ කොහොම හරි කරලා මේක කුණු පංචස්කන්ධ නෙවෙයි. මේක නිකන් මේ රූ රසේ අඳිනාලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා මං කෙසේ පවසම් මෙසේ ඒ සුරලඳුන් දුන් රංගසුභා ඇස්පිල්ලම් ගහන්නේ නෑ ඔක්කොම වැඩ ටික ඔක්කොම හරිදී මගේ රංගනේ බලපං කියන්නේ නටන්නේ. ඒක කරන තාක්කල් තමයි තමන් තමන්ගේ හැංගෙන්න වෙනවනේ. ඒකනේ බුදුරජාණන් කියන්නේ කැලේට යන්න කියලා කවුරුත් නැ නාඩගම් බලන්න. තනි වුණාට පස්සේ මේ ගස් කුලන් ඉතින් අපිට මොනවක්වත් දෙන්නේ නැහැ. ගංගා ඇලදොල මොකුත් නැහැ. ඒක තමයි මේ රංගපෑමක් නැහැ. ඔන්න බලාපන් උඹේ හැටි. ඒක මගාරවන්න තමයි මේ සමාජ ජීවිතය අපි හදලා තියෙන්නේ. අපි එක එක මට්ටම් හදාගෙන එක එක කනහට උදේ ඉඳලා හැන්ද වෙනකම් අද සමාජ ජීවිතේ කොච්චරද කියනවනම් භයානක ලෙඩ රාශියක් තියෙනවා අපට අද. වෙලාවට මුත්‍රා කරන්න හම්බෙන්නේ නැති නිසා. වෙලාවට අසුචි පහ කරන්න නැති නිසා. ඒවට කියන්නේ අපස්මාර රෝග කියලා. අපිට එන මූලික අවශ්‍යතාවයන් ඉටු කරගන්න බෑ මේ සූට් එක ඇඳගෙන සභාවේ ඉන්නකොට කරන්න බෑ. බුදුජානකසේ සඳහන් කළා තියෙනවා මං යන පාරක ගව්වතරන් ඉස්සරහින් කවුරුත් පේන්න නැත්තම්. ගව්වසරන් පිටිපස්සෙන් කවුරුත් පේන්න නැත්තම් මට ලොකු විවේකයක් දැනෙනවා. මහන්නේ අඩු ආනේ මට ඕන්ලාට මල මුත්‍රා පහ කරන්න පුළුවන් කියලා කියනවා. අද සමාජශීලී ජීවිතේ ටයිකෝඩ් ගහගත්තට පස්සේ මොකද වෙන්නේ බලන්න. ඒ ඔක්කොම නිකන් සමාජශීලී දේවල් නෙමෙයි නෙමෙයි මල මුත්‍ර පහ කරන එක. ඒක පැත්තකට දාලා මේ සෝබනයක් නටනවා. ඉතින් මේක තමයි ඇඟේ යන්නේ. අද යෝගාවචරය මේක සැක නැත්තම් පේන්න හරින්න. සැක නැත්තම් පෙන්වන්න. එතකොට පේනවා මේ ශරීරයේ මොකාටද මේ නටවන්නේ? ಜಾතිය බෝ කරන්න විතරයි. මේ නටන නැටිල්ල ඇඟ හිත නටන්නේ සුවර්ගය බෝ කරන එකට විතරයි. වින කිසිම දෙයකට යා උදව් කරන්නේ. උදව් කරන එකකට උදව් කරනවා අරසාවට. ඉතින් ඒක නිසා මේ අනුන්ගේ දේවල් මවහපෑම මිසක් මේ ප්‍රകൃතියට හිත ගන්න බැහැ නිසා යම් වෙලාවක ප්‍රകൃතිය මගේ හිත තියෙනවා මවහපෑමකුත් තියෙනවා කියලා විශ්වාසය තියෙනවනම් මේ ලියුම් දෙකම ලියලා තියෙන විශ්වාසය නැතිකමට විශ්වාසය නැත්තම් මූල කර්මත්තාන්න යන එක තමයි තියෙන පිළියම මූල කර්මත්තට යනවා කියන එක අර්ත් කරනවා වගේ මේ උපකරණ වල ඔය ස්ටැටික් කරන්ට් එකක් ආවොත් එහෙම අර්ත් කරපු ගමන් ටග්ගාලේ යනවා ඇදලා යනවා. අන්න ඒක සුපකුට්ටි වෙනවා. නමුත් දවසක් ඒ මේක දන්නවා ඒ තියේදිත් විලියජ නැතුව මේ රංගනේ නටනවා ඒකට නටන්නයි. ඒතකොට විශ්වාසය තියෙනවා. එතකොට බේනවා අනේ භාවනා නොකරන කෙනෙක්ගේ කී රංගනයක් රංගනවාද මේ මනුස්සයා කොහොමද මොකද්ද තෝරගන්නේ? යට නැහෙනි කිසිම හවුවරණ. මේ භාවනා කරන මාටත් මේ ඇවිල්ලා කෝලම් කරනවානේ. බුදුරජාණන් වහන්සේලාත් කෝලම් කරලා තියෙනවා. බුදුජානනාංශර තෛල මාලයක් ඕලම් කරලා තියෙනවා. බුදුජානනාංශර තෛල හිතවිලි කෝලම් කරලා තියෙනවා. නුඹෝ වෙලාවකින් අඳුරගත්තට පස්සේ ඉතින් ඒතරම් නැති වෙන හැබැයි බුදුනාංශර සැකයක් තිබුණේ බුදු සෝවාන් වෙනකොට මිචිකිච්ඡාව නැති වෙනවනේ. ඒත් මේ කෙලස් කියන එකට විලිලජ්ජ නැහැ. ඒත් එනවා. ඒකට එන්න දෙන්න හැබැයි ඒ එන්න දෙන්නේ අදිමොක්ක කියන චෛසිකේ පහරුණාට පස්සේ තමයි විශ්වාසයක් කියන හොඳටම මගේ සත්‍ය මට අරසාව දෙනවා. ඕන වෙලාවක කයට ආපු ගාමන්ට මේ ඕන දෙයක් නිදහස් කරන්න පුළුවන්. ඒ තියේදි මම මේවට මේ නටන්න හරිනවා. නටන්න හරින්නේ Tamange විශ්වාසය. එතකොට මේන්න පටන් ගන්නවා මේ කෙලෙස් වලට කවදාකවත් විල්ලෙජ්ජ නැහැ. කොච්චර පිරිසුදු තැනකට වුණත් එයා ගෙට ගෙවදිනවා බොහොම වැදගත් 아무ත් එක් විදියට. එතකොට යාට නුරගන්න නම කියලා කතා කරන එක තමයි යාට කරන්න තියෙන එකම දේ භාවලා නේද කියලා. එතකොට විශ්වාසයෙන් බලන සැකන Tamange මහගෙදර Tamange මූල කර්මත්තාන්ට යන්නේ ඒක තමයි කරන්නේ. දෙවන කොටස එමෙන්ම මා නිතර අත්දකින දෙයක් වන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ තුනී වී සිත තැන්පත් වන විට නොයෙකුත් රූප හෝ ශබ්ද ඊටාම තාත්වික ආකාරයෙන් දැකීම හෝ ඇසීම නිසා භාවනා අරමුණ බාධා වී නිතනින්ම ඇස් ඇරීමකි. ඈත අවකාශයේ සිත විශාල ගල් වැනි දේ වේගයෙන් මුහුණ හෝ ශරීරයේ දෙසට ඒම. පියුණු ආයුධ වැනි දේ ශරීරයේ දෙසට ඒම. යම් යම් පුද්ගලයන් මා සිටන තැනට ඇවිත් සිටනවාසේ දැනීම ආදී දේ නිසා නිතැනින්ම ඇස් ඇරි භාවනා අරමුණ කැඩී යයි. මේ මා මේ අත්දැකීම නිතරම ලබන නමුත් මෙතෙක් කල එයින් සිත තිගැස්සීමට නතර කළ නොහැකි විය. තිගැස්සීම? තිගැස්සීම නතර නොකළ හැකි විය. දින කීපයකට ඉහතදී එවැනි අවස්ථාවකදී හැටි හැඩි දැඩි අතකින් මාළු කෑල්ලක් වැනි දෙයක් නාසයේ ළඟටම ලං කළ අයුරු දුටුවෙමි. එහිදී මට ඊටාම පිළිකුලක් දැනි මා මුහුණ ඉවතට හැරවුයි. තෝරමාළු නනම් එතකොට අපිට බල කරෝල වගේ ජාඩි වගේ දෙයක් වුණා නම් ඔන්න අප්පිරියාවක් එන්නේ. මොකක්ද නැහැ මාළුවා. <laughs> මෙවැනි දේ දැකීම භාවනාවේ අත්දකින සාමාන්‍ය දෙයක්ද? මේ අත්දැකීම පසු කර යන්නේ කෙසේද? මෙවැනි අවස්ථාවක මා කුමක් කළ යුතුද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. මේකට ඇත්තට අපේ තේරවාදයට වැඩිය මහායානයේ මේ සමහර තැන්වල බොහොම විචිතුරුව මේක බාර අරගෙන තියෙන එකක්. ඊට පස්සේ ඒක පෙන්ලා දෙනවා. කියනවා අපිට හයියත්ති තියෙන වෙලාවේ අපිට පුළුවන් කාර්කම කියලා එකක් තියෙනනේ. පොහසත් වෙලාවේ අපි කරන්නේ රූප ඇහැට රූපවා පුළුවන් තරම් රූප පෙන්වන එකනේ. කන්න පුළුවන් තරම් සද්දසන එක. නාසයට ගඳ, දිවට රස, කයට පහස, හිතට හිතවිලි මේකනේ පොහසත්කම කියන්නේ. මේ ආයතන හයට අතෝරක් නැතුව තොරතුරු දෙන එකනේ වැඩි. ඒකනේ අපි මේ සජීවී කාර්යබහුල ජීවිතය කියන්නේ. දැන් හිතනද ආයතන 6 මැරලා තියදී කිසිම තොරතුරක් ඇතුළට නොදී හිටියොත් වෙන අවස්ථාවක් තමයි ආනපනෙ නැති වෙච්ච අවස්ථාව. රූප පේන්නේ නැහැ, බලන්නෙත් නැහැ. සද්දත් නැත්ැනකට ගිහිල්ලා ගඳ රස නැහැ පහස කියලා කියන තිබුණ ආනපාන ඒකත් නැහැ. හිතට හිතවිලිත් නැතිකොට ආයතන හයම ඇරලා ගනුදෙනු කාර්යෝ නැහැ. එතකොට කරන්න දෙයක් නැති නිසා හද පරණ පුරුදු මතක එළියට දැමීම කරනවා කියන. පිටින් එනව නැති කරන්න අපි බුදුහාමරෝගේ ප්‍රයත්නෙන් අපි ගිහිල්ලා ඒක යම් මට්ටමකට නතර කරලා පස්සේ ආයතනේ දුවන්නේ බෑ. ආයතනේ දුවන්න වෙනකොට තියෙන අර පරණ මතක එළියට එන්න පටන් ගන්නවා. ඒ ඒකේ ලියලා තියෙනවා ඒ පරණ මතකෝලින් පේන දේවල් සාමාන්‍ය දේවල් වලටත් වඩා සජීවීව පේනවා මොකද හිතින්ම කරන දේවල්නේ. ඉතින් මේක තමයි හීන දකින්නවා කියන්නේ. මේක තමයි අපි ඔය හැලුසිනේෂන් කියලා කියන්නේ. මේක තමයි ෂිසොෆීනියා ලෙඩ වෙනකොට ඒ මනසෙන් ගන්න දේ ඇත්ත වෙලා පේනවා යාට. දැන් අනික් කෙනාට වෙලා තියෙන මේක මනෝ විකාරයක් කියලා දාන්නවා. දන්නවනේ යාපි කියනවා සෞඛ්‍ය සම්පන්න කෙනෙක් කියලා. මේක මනෝ විකාරය නෙමෙයි මේක ඇත්ත. එතකොට ඒ මනස අනිවාර්යෙන් ප්‍රകൃති ලෝකයෙන් අයින් වෙලා ඉන්න බෑ. මෙන්න මේ මනෝ විකාරය තමයි රූපේ රූප සංඥාවක් පාටපත් වෙනකොට වෙන්නේ. ඉතින් මේ වෙනකොට අපි තේරවාදී පොත්වල පෙන්ලා තිනවා විපස්සනා උපක්ලේශ කියලා දහ ආකාරයකින් යෝගාවචරයව විකෘති කරනවා. එක එක දේවල් යෝගාවචරයට උපක්ලේශ වෙනවා. මේ භාවනාවේ ලැබෙන අත්දැකීම නේ අත්දැකීම දිගේ යනවා අරමුණ අමතක කරනවා. ඒකයි උපක්ලේශ කියලා කියන්නේ. තමන් කරගෙන ගිය වැඩි පැත්තකදී මේ පස්සේ ආපු එකක් දිගේ යන්න පටන් ගන්නවා. මහායාන බුද්ධ ආගමේ පසු කාලීන ලිප වෙන්නේ නැති. උපක්ලේශ 50ක් පෙන්නනවා. රූප සම්බන්ධ 10යි, වේදනා සම්බන්ධ 10යි, සංඥා සම්බන්ධ 10යි, සංස්කාර සම්බන්ධ 10යි, විඥාන සම්බන්ධ 10යි. ඒක හොඳට විස්තර වෙනවා ඔය සූරංගම සූත්‍රය කියලා මහායාන සූත්‍ර පොතක් තියෙනවා. ඒකේ අන්තිමට පෙන්නවා අධ්‍යාපන ආධ්‍යාත්මික ගමනේදී මගදී හම්බෙන යක්කු 50 දෙනයි කියලා. ඇත්තටම මම පොත කියුවේ වෙන අදහසකින්. සූරංගම සූත්‍රයේ උඟක් ඔය ක්වොන්ටම් ෆිසික්ස් වලට බොහොම සම්බන්ධයි බුද්ධඝම පොත. කියනකොට අන්තිම පරිච්ඡේදය තිබුණේ ඕක. කියවලා බලනකොට මට තේරෙනවා මේක මේ අපේ තේරවාදීවත් නැත්තරම් විස්තර සහිතයි කියලා. ඉතින් ඒකේ පෙන්නනවා යම් වෙලාවක තමයි භාවනා කරපු අරමුණ ගෙවිලා ගියයි කියලා හිතමු අපේ භාෂාවෙන් කියනකොට. කියනකොට රූපය හොඳටම සංඥා මට්ටමට ගිහිල්ලා. එතකොට අපි පිටි මොනවාක්වත් දෙන එක දැන් 100%ක්ම නතර කරලානේ දැන්. ඇහ කන දිවනාසේ කය මන කියන එකට රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප වට්ටබ රූප නැහැ. නමුත් ජීවත් වෙන හිත නිකන් ඉන්නේ නැහැ. එයා තියෙනව එළියට දාන්න ගන්නවා. අන්න ඒකේ බලතැගේ මම කියන්නේ කවුද කියලා. ඔය රංගපාන රංගනේ නෙවෙයි තියෙන්නේ අන්නේ වෙලාවේ පිටින් දෙන දේවල් නතර කරවට පස්සේ එතුලේ තියෙනවා එළියට එනකොට ඒ තමයි අපේ බොක්කේ තියෙන දේවල්. ඕක තමයි අපි ඊගාව සංසාරට ගෙනියන්නේ. ඕක තමයි අපි රැය හිණෙන් දකින්නේ. ඔය ටික ඔක්කොම එළියට දැන්න දුන්නොත් මොකද වෙන්නේ? ඒක තමයි අපි මානසික සෝග නැති කරනවා, අසහනය දුරු කරනවා කියලා මෙයාට එන්න දෙන්නේ. මේ මොනවත් නැවේ. Tamange හිතේ තියෙන දේ. ඒකට කියනවා හිතේ කෑලි කියලා. හිතේ තියෙන කීක කෑලි. ඉතින් අපි මේවට පේන බලනවා, නක්ෂත්‍ර කරනවා, මහා සුපින ජාතකය කියලා කොතොල් රජුරණ බුදුහාමරෝ පෙන්නලා දුන්නේ. අපි හිතේ තියෙන දේවල්. ඕවා එකක්වත් එළියට එන්නේ මේ තොරතුරු දාන තාක්කල්. පිටින් තොරතුරු වක් කරන තාක්කල් එළියට එන්න බෑ. මේවා එකතු වෙනවා, එකතු වෙනවා, එකතු වෙනවා, එකතු වෙනවා. අවුරුදු 7ක් පරණ මෙච්චි වැසිකිලි වලක් වගේ. ඔකට උඩින් වැටෙනවා මිසක් ආයෙ මේක එළියට එන්නේ නෑනේ. භාවනාදි කරන්නේ එක මොහොතකට ප්‍රයෝගයෙන් පිටින් එනව නතර කරලා බලන මොකද වෙන්නේ කියලා. මේක වැසිකිලි වල උතුරන්න ගන්නවා වගේ කොච්චර දාගෙන එනවා. රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ රස දෙක අඩුයි දැනෙනවා, පහස දැනෙනවා. හිතට নানা ආකාර හිතවිලි එනවා. ඒ කියන්නේ අපි වැඩියෙන්ම කෙලෙස් උපදවන ద్వාර වලින් කෙලෙස් වැగిරෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට පේන්නේ කවදාක සම්බන්ධයක් නැති ඔය දෝ තියෙන දෙයක් පේනවා. මොකද මෙව්ව කරපු පරණ කර්ම මෝරලා විපාක බවටපත් වෙලා අවස්ථාව ලැබෙමින් ඉන්නවා එළියට එන්නේ. ඉතින් මෙව්ව එක තමයි මරණ මොහොතේදී එළියට එන්නේ. ඉතින් ඒක තමයි අල්ලන්නේ. උඩට මාරු කැලක් පෙන්නවා. ඒක ඇල්ලුවා නම් මොකද වෙන්නේ? සැමන් තමයි. ඊට පස්සේ ඊගාවත් සැමන් වෙලා ඉන්න පුළුවන්. ඊට පස්සේ කියනවා අයි හත් දෙයනේ මම මෙච්චර පින් කරුවා මොකද මට මේ සැමන් මැච්චෙක් පෙරාවිලා ටින් එකට යන්න. අන්තිම වෙලා උඹම තමයි බොක්ක තෝරාගත්තේ. ඉතින් හිතන්න අපි භාවනා නොකර මරන මොහොතට අත්දැක්කනම් මේ වෙලාවේදී අපිට අඩු ගන්න තව හුස්ම දෙක තුනක් හරි දිනවනේ මේ කරලා බලන්න පුළුවන් මොකಾದ මේක ඇතුලේ ඉන්නේ කියලා බොක්ක කලවලම් කරලා ඇදලා ගත්තාට පස්සේ මේකට පුදුම බයක් නැති පුදුමාකාර බයක්. ඒක ඒකයි කියන්නේ උඹ උඹ ප්‍රകൃතිය දන්න උඹ දුවන්න පටන් ගන්නේ උඹ භූතෙක් දැක්කයි කියලා. අපි මේ වහගෙන ජීවත් වෙන්නේ මේ නවතරෙන් බැකිරෙන කාරළු ඔක්කොම වහගෙන මේ ලස්සන කරගෙන රූපලාවන්‍යයක් දාවගෙන ඉන්නේ අපි දන්න මේ කාරළු ගඳයි කියලා. ඒකයි මේ සුඳයි අතුල්ලන්නේ. ඒ වගේම හිතට මේ নানা ආකාර අරමුණු දෙන්නේ එයා එහිට දැම්මොත් මොනවා හරි අසුචි ස්වභාවක කියන්න බැරි දේවල් එළියට දාන්න. ওই ටික තමයි අපි මේ නියුරෝසස් කියලා කියන්නේ. බුදියා ගන්නකොට ওই ටික බුදියා ගන්න බුදියා ගන්න උදේ පාන්දර ওই ටික තියනවාද කියලා චෙක් කරලා තමයි නැගිටින්න නැගිටපු ගමන් වටපිට බලලා මේ කොහෙද ඉන්නේ නිව්සීලන්තේද අනේ මම දැන් හරි කියපු ගමන් අර අර සෙට් එක ඇවිල්ලා ආයෙ සෙට් කරලා ඉතින් පටන් ගන්නවා ගේම. නිින්දෙන් ඉන්නකම් ඔය එකක්වත් නැහැ. අවදි වෙච්ච ගමන් අපි ඔරියන්ටේෂන් එක ගන්නවානේ. ගත්ත ගමන් අර කුණු ටික වැටිච්ච ගමන් ආ දැන් හරි මම මම පුරුණු මමයා තමයි ඊට පස්සේ වැඩේ යනවා. ඉතින් මේ පොදිය තමයි අපි අරගෙන ඇවිදින්නේ. ඉතින් බුදුජානන්සේ කියන්නේ මේක ජීවත් වෙද්දිම 100%ක් අයින් කරන්න එපා. අයින් කරන්න පුළුවන් බව පෙන්වන්න. අයින් කරන්න පුළුවන් වෙන්න නම් වර්තමාන මොහොතේ චේතනා පහල කිරීමත කරන්න. වර්තමාන මොහොතේ සංස්කරණය අත කරන්න. අදිෂ්ඨාන අත කරන්න. උපේ උපාදානා චේතසෝ අදිඨානාබි නිවේසානෝසයා අත්ති පජහන්තෝ විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාවේ රත සංඥා මේ ලෝකයේ පිළිබඳ මොනම අභිරතයක්වත් නැති වෙලාවේ කරන්න තියෙන්නේ හිතවිලි එන එක සද්ද එන එක ඔක්කොම වහලා මේ එන දේවල් වලට චේතනා පහල කරන්න එපා තෝරන්න එපා මේක එද්දාරේ කැතැසිස් කියලා මේකට කියන්නේ. විරේචනය කියලා. බඩ සුද්ධ කරනවා වගේම හිත සුද්ධ වෙනවා එතකොට. හැබැයි මේක එනකොට අපි කරන්නේ පොරොප්ප ගාලා වහනවා. බුදුන් කියන්නේ ඔක්කොටම එන්න දෙන්න. ඔන්න ඔබට හිතා ගන්න පුළුවන් ඔබ ඔය මේ මේ කරඬුවක දාලා කරඬු හතක් ඇතුලේ දාලා සුරේක දාලා තියාගෙන ඉන්න ඔන්න ඔය ටික තමයි. ඕක තමයි ඔබ අංගගෙන තියන ඕක තමයි සංසාරේ යන්නේ. ඔක සුද්ධ වුණොත් මොකද වෙන්නේ? ආයෙත් ඊට පස්සේ අල්ලන්න දෙයක් නැහැ පිටින් එන එකත් නතර වුණා. ඇතුලේ තියෙනවා පුළුවන් තරම් සුද්ධ කරා නම් තේරෙන්න පටන් අර ගන්නවා. නිකන් ෆ්ලූට් එකක් වගේ. මේ පැත්තෙන් සද්ද ගියාම මේ පැත්තේ මියුසික් එකක් එළියට යනවා. ඇතුලේ පිරලා තියෙනවා නම් ෆ්ලූට් එකක් වෙන්නේ නැහැ. ওই ටිකට එන්න දෙන්න සද්ධාව තියෙන්න ඕනේ. සීලය තියෙන්න ඕනේ. සතිය තියෙන්න. ඒ එනකොටත් මතක තියාගන්න ඔය කොච්චර අවශ්‍ය සද්ධාව කඩා ගන්න එපා. සීල කවදාකවත් කැඩෙන්නේ නැහැ. ඔතෙන්දී සතිය තියෙනවා. එනයි අපිට තේරෙන්න පුළුවන් දැන් ඉතින් වැඩේ තුද්ද වෙන්න පටන් අරගත්තා එළියට යනවා. දුවට බලන ඉන්න මම මෙච්චර කල් නාවලා කවලා පෝලා හිතාගෙන ඉනකොට හිත කරඬුව කියලා ධාතු කියලා මොනවද තියාගෙන ඉඳලා තියෙන්නේ කියලා. මේ ටික තමයි රැකගෙන ඉඳලා තියෙන්නේ දැක්කොත් කවුරු හරි දැක්කොත් පුදුම හිතෙනවා මේ අපේ හිත එකතු කරගෙන තියෙන මේ මඩිසලි මේ ගිනියන්න ගමන ගිනියන්න එකතු වෙන මඩිසලි තමයි එළිය තියෙන. ඔක සුද්ධ වෙන්න ඉඩ අරින්න ශාසනයක් එන්න ඕන. ඊතන ශාසනයක් නැති කාලේ භාවනා කරලා කොහෙන් ගොඩ එන්නද කියලා. භාවනා කරයි. අප කැප වෙයි. ගෙහිවල අතහරි භාවනා කරයි. කවදද මේ වැඩේට අනුග්‍රහ කරන්න පුළුවන් බුදුජාන විශ්ව කෙනෙක් වගේ ඇවිල්ලිවලා කරනකොට. ඉතින් ඒක ඒ වගේ දෙයක් කරගන්න තියෙන එක අපි භවනා නොකර ඉන්නවා නැත්නම් අර වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා කියනකොට ඉතින් බුදුජාන විශ්ව ওই භාගයට hina වෙලා බලනවා තොපි අමනින්ට තියෙනවා කොරගනියව. මිච්චරත් කියලා දීලා දීදී තවත් නිදහතර කරනු කියනවායි කියලා අනේ මේම තණ්හාවක්. අනේ මේම ආසාවක් මනුස්ස දෙන්නේ ගැති බෙයි දුඹලට ගැලවිල්ලක් කියලා ඔය ලොක්ක භාගයට hina වෙලා ඉන්නේ හැම වෙලාවෙම ෆොටෝ එක මේ මේ මොනවද උඹලා ඔය රැකගෙන ඉන්නේ? ඔය කරඬුවක දාලා මොනවද රැකගෙන ඉන්න පුළුවන් නම් එළියට දාපල්ලා. හැබැයි එළියට දාපු ගමන් ඒක හරි ලස්සන වැඩක් තියෙනවා. එළියට දාපු ගමන් ඒක කොම්පෝස්ට් එකක් වෙනවා. කාටද කියන්න පුළුවන් ලැජ්ජ නැතුව මෙන්න මෙහෙම මගේ ආසාවල්, මගේ රුචිකත්ව, මගේ මනාපමනාව, මෙන්න මගේ පෞරුෂත්වය, මෙන්න මං තියාගෙන හිටපු දේ. ඒක කියන එකනේ බුදුරජාණන්සේ ওই ජාතක කතා වලින් කිව්වේ. 550 කිව්වේ මම මෙන්න මෙහෙමයි කෙරුවේ කියලා කිසිම ලැජ්ජාවක් නැහැ. ඒක ධර්මයේ ඊට පස්සේ. වැහුවොත් ගන්ධස්තරයක්. වැහුවොත් හත් දවසක් හත් අවුරුද්දක් පරණති අසුචි වල. එළියට දැම්මොත් කම්පෝස්ට් එකක්. ඒක නිසා බුදුරජාන්සේ සඳහන් කළා තියෙනවා තථාගතප්ප වේදිතෝ බික්ක වේ ධම්ම විනයෝ විවටෝ විරෝචති. නපටිච්ඡන්නෝ. ඇරියොත් බබලන. වැහුවොත් විස වායු හැදෙන කුණු. ඒ වහන මිනිහට කියන ප්‍රත්‍යජනය කියලා. අරහෙන මිනිහට කියන යෝගාවචරය කියලා. මට්ටමට ගියාට පස්සේ ආර්ය භූමිට ගියාට පස්සේ තියෙනවා අපි මෙතෙක් කල් වහගෙන හංගගෙන හිටියේ මොකද්ද? මෙච්චර සාසනයක් තියේදී එලි කරපල්ලා. අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේ කිනකා එකිනෙකා වචනේ. එකිනෙකා එකිනෙකා ඔසවා තැබීමෙන් තමයි අපි සාසනය ගමනේ යන්නේ. ඒ නිසා මේවට අපේක්ෂා කරගෙන යන්න එන්න අරින්න. නිෂිනින් දෙන්න අරින්න කිසිම තැනක බාධා කරන්න එපා. බාධා එනවයි කියලා සැකයක් ආවොත් මූල කර්මත්තාන්න හිත දාන්න. එහෙම නැත්නම් එන තරමට මේ පුරු ඇදිලා ගියා වගේ තුවාලයක. විෂ ඇදිලා ගියා වගේ සැර වැදිලා ගියා වගේ නිකම්. සරවතීදි ප්ලාස්ටර් ගෙවුවට තුවාලයක් තනිප වෙන්නේ නැහෙනි. පුරු එන්න එපාය. ආන්නේ එන්න දෙන එක Taman වෙනුවෙන් කරන්න බලව උසස්ම අනුකම්පාව මෛත්‍රිය කියලා හිතා ගන්න. අන්තිම භාවනාවේ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ලැබූ අත්දැකීම් මෙසේ විය. සුදුසු උපදෙසක් දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලමි. භාවනාව ආරම්භයේදී මේ සිරුර දැන් මෙතන යයි මෙනෙහි කරමි. වාඩි වී සිටින ඉරියව්ව 360 degrees. 350 degrees 360 degrees මා වටා කැරකී මටම පෙනෙන සේ මනසින් දකිමි. හිතගෙන හිත ගෙට ගැනීම හිත ගෙට ගැනීමට එය උපකාර වේ. මේ කාරණා දෙක කිරීමට පෙරම පෙරම හිත පිටගොස් විසිරී ඇති ආකාරය සහ මේන් පසු හිත තැන්පත් වී භාවනා අරමුණ හිත යන ආකාරය දකිමි. හුස්ම රැල්ල ඇදුනට හුස්ම රැල්ල ඇදුනට නම් උදරයට හිත යොදමි. සමහර දිනවල ආස්වාසේ හෝ ප්‍රාස්වාසේ පමණක් නාසිකාග්‍රයට ප්‍රකට වේ. එවිට නාසය සහ උදරය යන දෙකෙහිම දැනීම් හරහා ආස්වාස ප්‍රාස්වාසයේ තේරුම් ගතිමි. පළමු දිනේදී තුන් පස් වතාවකට වඩා වාරයක් මා ඊට ඉහළ සිට පැමිණ පතිත්ත පැමිණ්‍ය බිමට වැටෙන ආකාරයක් දැනුනි. වැටෙන වැටෙනා විටම පතිතව සත්‍ය පැවති බව සහ අයිතිකාරයක් දැන් අයිතිකාරයක් කියවයි. අවසර සමන්ස හුස්ම රැල්ල අප්‍රකට නම් උදරයට හිත යොදමි. සමහර දිනවල ආශ්වාසයේ හෝ ප්‍රාශ්වාසයේ පමණක් නාසිකාග්‍රයට ප්‍රකට වේ. එවිට නාසය සහ උදරය යන දෙකෙහිම දැනීම හරහා ආශ්වාස ප්‍රාශ්වාස තේරුම් ගතිමි. පළමු දිනේදී පස්සතාවකට වඩා වාරයක් මා ඉතා ඉහළ සිට ෂණිකව බිමට වැටෙන ආකාරය දැනුනි. වැටෙනා විටම ෂණිකව සතිය පැවති බව සහ නිදා නොසිටි බව නැවතත් ආනාපානට ෂණිකව ඒම හරහා සහ වැටීමට පෙර මතුවූ සිතුවිලි මෙනෙහි කිරීමට පුළුවන් වූ නිසා ප්‍රත්‍යක්ෂ විය. දෙවන දිනේද මේ විය. වැටීමට පෙර එය දැනගැනීමේ සූදානමින් සිටිමුත් නොහැකි විය. ඉන් අනතුරුව වූ පරයන්කේදී වැටීමක් නොවුවද සිරුර ඉදිරියට සහ පසුපසට පැද්දෙන බව දැනුනි. මණික් කටුවට දැනෙන බර අනුව මෙය තහවුරු විය. මෙම නිරීක්ෂණයේදී උඩුකය ඊතා සැහැල්ලු බවත් සිරුරේ බර උකුල් ඇට දෙක හරහා කුෂන් එකටත් අත්ල හරහා කුෂන් එකටත් හිසේ බර බෙල්ලටත් දැනුනි. තවත් නිරීක්ෂණයේදී ඉහත වැටීමට ලක් වූ ආසන්න කාරණාව නිරීක්ෂණය විය. එනම් උකුල් ඇට හරහා සමබර වූ සිරුර ආශ්වාසය හා ප්‍රාශ්වාසය අනුව ඉදිරියට සහ පසුපසට චලනය වන බව දැනුනි. එය ප්‍රතිවිරුද්ධ ආකාරයට සිදුවිය. ආශ්වාසයේදී ඉදිරියටත් ප්‍රාශ්වාසයේදී පසුපසටත් විය. මාගේ නිගමනය දිග ආශ්වාසයේදී සිරුර ඉදිරියටත් ගොස් හිස ශනිකව පහතට වැටීම විය යුතු බවයි. එහෙත් මේ තවදුරටත් සියුම්ම නිරීක්ෂණය කර යුතුය. අනෙත් අත්දැකීම නම් මා නිතර නිතර ලුමිනස් ග්‍රීන් පාට දර්ශනයක් දකි. යම් චලන වස්තුවක් රේඩාර් තිරය මත දිස්වනවා වැනිය. බොහෝ විට එය පූසෙක්ගේ ඇස් වගේ වෙයි. මැද බෝලය කළුයි, වටේට කොළ පාටයි. මා එය සියුම්ම නිරීක්ෂණය කළෙමි. එය මගේම ඇස් ඇසේ නෙගටිව් එකක් බව සිතේ. එහි සිට ආනාපානයටත් නැවත ඒ වෙතටත් හිත යන එන සැටි දකිමි. මෙය විනාඩියක් හෝ ඊට වැඩිය තිබිය යුතු බව සිතේ. මෙවන අත්දැකීම් වලදී මා බිය වූයේ නැත. තව තවත් නිරීක්ෂණයට හිත තබන්න අවශ්‍යයි සිතේ. ඒ කියන්නේ හුඟක් වෙලාවට අර තමන් භාවනා කරන මූල කර්මස්ථානේ අපි ගත්තොත් ආනාපාන කිය. ආනාපාන ක්‍රමයෙන් සියුම් වේගෙන එනකොට තමයි ඔය පසුවිම් දර්ශන ගොඩාක් එන්න පටන් අරගන්නේ. ඒක කියන්නේ මේ රූපේ ආනාපානේ වායෝ පොට්ටබ රූපය රූප සංඥාවක් බවට බොඳ වෙන්න පටන් ගන්නවා. ඒ බොඳ වෙන්න පටන් ගන්නකොට මතුවෙන රූපත් ඝන ත්‍රිමාන රූප නෙවෙයි බොඳ වෙච්ච රූප. ඒ ඒ පොදියට තමයි බුදුරජාණන්සේ රූප සංඥා කියලා නම දාලා තියෙන්නේ. ඒ රූප සංඥා බවට පත් වුණාට පස්සේ ඒකේ තියෙනවා මහා පුදුම ලකුණු වගේක් එකක් තමයි ඒවා මනෝ විකාරයක්ද ඇත්තද කියලා කොහොමඩක්වත් තෝරන්න බෑ. ඉතින් මම අපේ එකක්ද තියෙන එකක්ද කියලා. අනිත් එක ඒව මමද මම නොවේද කියලා විශ්සන්නත් බෑ. ඒ වගේ මම තා මම නොවේ කියන සීමාවකුත් නැහැ. ඔය ඇවිල්ලා යනවා. ඉතින් විශ්වාස නැති හිත මේවයි කතන්දර ගොතනවා. විශ්වාස ඇති හිත දන්නවා රූපේ රූප සංඥාවකින් ප්‍රතිස්ථාපනය වුණාට පස්සේ මනස මේ වගේ මේ බහුරූපෝලම් මවනවා. මෙන්න මෙතනදී විශ්වාසින් යුක්තව බලනින්ද මේ තමයි හිතේ ස්වરૂපේ. හිත අර Tamange ඇතුලේ තියෙන වට ටික එළියට දාන්න පටන් අර ගන්නවා. මේවා එකක් හරි මම කියන්නේ නැතුව, එකක් හරි මගේ කියන්නේ නැතුව, එකක් හරි මගේ ආත්මේ කරන්නේ නැතුව බලන්න හිටියොත් මේ එළියට දාලා දාලා දාලා දාලා ඒකට බයක් වෙන දෙයක් හෝ සතුටු වෙන දෙයක් නැහැ. මේ සිද්ධ වෙන දේ වෙන දිහා බලා හිටපුවාම අපි හිතෙනවා මොළේදී නම් ඒවා එළියට දාන එකේ කෙලවරක් නැතුව ඒ නිකන් ලේනෙක් වලිගේ මෝද ඉදින්න හදනවා වගේ කියලා. ඔය පහ වෙනකොට පහට පේනවා මේකට සැලුනොත් කතන්දරේ වැඩි වෙනවා. නොසලී බලා හිටියොත් එයාටම ඇති වෙලා නතර වෙනවා. මේකට මේ නොසලී බලා සිටීමට දෙන අභ්‍යාසයක්. ඉතින් ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒ නිසා ඉතින් ගියාට පස්සේ මතක බඳක තියාගෙන මේ වගේ මේවා දල සියාපට නැත්නම් නෙගටිව්ස් පෙන්වන්නේ එහෙම නැත්නම් හෙලෝග්‍රැෆික් ෆොටෝස් පෙන්වන්නේ හෙලෝග්‍රැෆික් ෆොටෝස් ත්‍රිමාණයි හැබැයි අත දාන්න පුළුවන් 360 පේනවා ඒක මේ දැන් නව තාක්ෂණයෙන් හදලා තියෙන එකක් ඒ වගේ එකක් පෙන්වනවා ඉතින් පෙන්වනකොට බලන්න මෙවුව ගැන සැලෙනවා නම් ඒ කියන්නේ කෙලෙස් හිතේ තියෙනවා සැක හිත තියෙනවා මගන නොසැලෙනවා නම් ශ්‍රද්ධාව තියෙනවා මම මෙහෙම මෙහෙම දාන්න ඒකට ටිකක් ඔකට රිදෙනවා මෙවුව ගැන සැලෙනවා නම් ශ්‍රද්ධාව නැහැ විශ්වාසය කියලා මෙතන විශ්වාසය කියලකින් සද්ධාවත් කුසල ඡන්දයත් නෙවෙයි ඊට එහා ගිය අධිමොක්ක චෛතසිකයේ තියෙනවනේ මේ පාර මේක හම්බ වෙන්න ඕනේ මම මෙතනදී බුදුන් ගැන සද්ධාව තිබුණත් වැඩි වැඩි කර ගන්න ඕනේ ආනාපාන සතිය නැත්නම් සතිය පිළිබඳ සද්ධාව වැඩි කරන්න ඕනේ මේ කිසිම දෙයකට ඒ සද්ධාවන්ත හිත සලන්න බෑ සලුනොත් අපව සතිය වැඩි කිරීම සඳහා මූල කර්මත්තාන්න යන්න එහෙම නැහෙනි මේකට යන්න අරින්න මේක කලාතුරකින් හම්බෙන අවස්ථාවක් මේ හිතේ තියෙන කෝලම් ටික එළියට දාන එක එළියට දැම්මට පස්සේ මේකට ආඩම්බර වෙන්නත් එපා පශ්චාත්තාප වෙන්නත් ඒකට unassuming un මේව නැත්තම් non reactional කියනෝ නැත්තම් evenly suspended attention කියනවා suspended decision කියලා කියනවා මේක දිහා බලාගෙන ඉන්න කිසිම දෙයක් විනිශ්චය කරන්න එපා විනිශ්චය කරපු ගමන් අහුවෙනවා එන්න පටන් ගත්තට පස්සේ පේනවා ඒ කොයි දේ නැටුවත් මම ඒ කොයි දේ නැටුව මාර්ගයේ යෝජනා කරත් මම ස්ථිර කරේ නැත්තම් කර්ම වෙන්නේ නැහැ මම ස්ථිර කරන්න ඕන මේකක් තෝරන්නවා. තෝරපු ගමන් ඉතින් ඉල කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. ඔක්කොම දිහා සමලෙස බලන හිටියොත් යෝජනා ලක්ෂයක් ඇවිල්ලා තියෙනවා. එකක්වත් ස්ථිර කරලා නැහැ. එකක්වත් යන්නේ නැහැ. එතකොට විනයාය පත්‍රයට. සභාවක යෝජනා න්‍යාය පත්‍රයට යන්නේ නැහැ. න්‍යාය පත්‍රයට යන්නේ වார்த்தාවට යන්නේ ස්ථිර වෙච්ච විතරනේ. මිනිස් වලට යන්නේ ස්ථිර වෙච්ච විතරයි. මේ යෝජනා ඔක්කොම කෙලස් කරගන්න තිබා ආඩම්බර කරගන්න තමයි මේක මොකක්ද උඹ අල්ලන්නේ අල්ලපකට අහු වෙනවා. මම නැවතත් කියනවා ඔබ මේ තොගයක් දුන්නාට පස්සේ මොකද්ද අල්ලන්නේ අල්ලන දෙයට අහු වෙනවා. ඒ නිසා ඉංග්‍රීසියෙන් කියනවා what you see that you are. ඔබ තෝරන දේ තමයි ඔබ. ඒම තමයි බෙරුචිය. wherever you go there you are. මොකද්ද ගෙනියන්නේ යන තැන ඔබේ රුචි අරුචිකම් ටික යනෝක දිහා බලලා නොදැක්කා වගේ ඉන්න පුළුවන් නම් දිත්තේ දිට්ට මත්තන් කිය. ඔය දේවා අහලා බීරෙක් වගේ ඉන්න පුළුවන් නම්. ඔය දේවා දැනිලා අන්තභාග ලෙඩෙක් වගේ ඉන්න පුළුවන් නම්. ඔක දැක්කට පස්සේ මලමිණියක් වගේ ඉන්න පුළුවන් නම්. ඉතින් ඔයිට වැඩිය කියන ක්‍රමයක් තියෙනද ඔකට? බුදුජානසී කියනව ක්‍රමයට වැඩිය කියන ක්‍රමයක් නැහැ. දැක්කනම් දැක්කම දෙන්න අත කරපන්. කතන්දර ගොතන්නේ යන්නේ ලක්ෂයක් වෙන්නවා. ඔබ තෝරන්නේ ඔබේ තියෙන රුචිකත්වය නේද? තෝරපු දෙයට තේරෙනවා. අහු ඔබ අල්ලුවත් අහු වෙනවා. මෙහෙම කතෝරක් නැතුව ගලනවා. මේ අහ කියන්නයි ඔඩොක් වේ දාගන්න වැඩක්. ඒකට පේනවා භාවනා නොකරන අපි ජීවිතයේ මේ රූප සංඥා විතරනේ රූප අල්ලගෙන කොච්චර කතන්දර ගොතනවද? කාම සංඥා අල්ලන කතන්දර ගොතනවද? කාම ලෝකේ කොච්චර කතන්දර ගොතනවද? මේ එක කතාවකවත් තෝරලා ඉවරයක් කරන්න පුළුවන්ද කියලා බලන්න. බුදුරජාණන් කවදාකවත් ඔය විශ්තන්න ගිහිලා තියෙනවද කියලා බලන්න. ඉස්සෙල්ලා ඉවර කරන්න බෑ ඕක. මිනිසුන්ගේ වැඩිම මේ අදාළ නැති දෙයක් අල්ලගෙන පෙට්‍රල් පුච්චන එක තමයි. Tamanට අදාළ දෙ මේ භාවනා කරන කීයක පැත්තක දාලා අනුන්ගේ සීනි කියන්න පටන් ගන්නවා. අනුන්ගේ උසාවියකට නැගලා ජජ් වගේ කොහොම ආඩම්බරෙන් බලාගෙන දෙපැත්තේ කාරණ සලකා බලලයි දෙන්නේ තීන්දුව උදහස්. පිටිකාරයෝ පැමිලිකාරයෝ සියලු දෙනාමත් නිදහස් කියලා අයියා වෙන්න හදනවා. මේ තමන්ගේ ගෙදර මරගාතේ තියෙන බයියෝ තමයි ඕම කෑ ගහන්නේ. තමන්ගේ ගෙදර මරගාතේ තියෙන උන් තමයි ලෝකෙට ප්‍රකාශ කරන්නේ. තමන් ගැන විශ්වාසයෙන් මිනිහ හොඳට භාවනා කරලා බලනවා. මේ විලාදේ විනිශ්චය නොකර ඉන්න පුළුවන් නම් අන්න සරුවඥයි. විනිශ්චයක් නොකර ඉන්න පුළුවන් නම් සරුවජනක තමයි අපිට තියෙන ආත්ම විශ්වාසය. විනිශ්චයක් කරනවා නම් දාසයි බලුයි තුච්චයි පාහරයි. මේ අනුගේ ගුණකන්දල් විනිශ්චය කරපුවා අපි කර්ම රැස් කරනවා. අද මැනේජ්මන්ට් ටෙක්නික් කියලා මොනවද උගන්වන්නේ? අනුගේ රීණි කිරණ ගානට පඩි වැඩි. ඒ තරමට ටෙන්ෂන් එක වැඩි. අනුගේ රීණි කිරණ එක නේද CEO කෙනෙක් කරන්නේ. මේ තමන්ගේ ගෙදර වැඩ එක එකක් දන්නේ කොතෙන්ද කියලා නැහැ. ඒ බුරුම පඬිස්සංශ කියනවා මේ බව දැනගන්න ඕනලු අඩුම ගානේ. මේ විනිශ්චය සභාවේ ඉන්න විනිශ්චයකාරවරු. Taman භාවනා කරලා දැනගන්න ඕනේ මිනිස්සුන්ගේ වැඩිම අහගන්නයි රෙද්දස්සේ දාගෙන කනවා කනවා කියලා නඩු කියන එකනේ. විනිශ්චයකාරය දැනගන්න එපා මීට අමතර තියෙන රූප ලෝකයක් මීට තියෙන අරූප ලෝකයක් මේක ඔක්කොම දැනගත්තොත් විනිශ්චය කරන්න පුළුවන්. ඉතින් අවාසනාව හෝ වාසනාව එකම නඩුකාරයෙක්ව භාවනා කරන්නේ. භාවනා කරුවොත් නඩුකාරකමක් හම්බෙන්නේකුත් නැහැ. නඩුකාරයා වෙන්නම රාමෝක ඉල්ලලා පිටියක් ගහලා තියන්න ඕනේ. නඩුකාරයා කියන එක නා ලෝකේ ඉන්න බෑ. සාමාන්‍ය දේ කතන් කරන්න බෑ. එයා වෙනම රාම් කොල්ලා ඉන්නේ. එයා විනිශ්චය කරන්නේ ආණ්ඩුවට උණු දේ විතරයි. මොකද ඒක නිසා යේසුස් වහන්සේ කියලා තියෙන බාණෝ විනිශ්චය කරුවොත් යක්ෂාම්බෝ විනිශ්චය කරනවා කියලා. බාණෝ විනිශ්චය කරුවොත් යක්ෂයා විසින් උඹ විනිශ්චය කරනවා. ඔබට මොකද්ද තියෙන අයිතිවාසිකම මේ උඹේ ගෙදර මරගාත තියේදී විනිශ්චය කරන්න. දසක යේසුස් වහන්සේ යනකොට ශ්‍රාවක පිරිසත් එක්ක දුප්පත් මිනිසෙක් ඇවිල්ලා සල්ුවෙන් අතගාලකලු ස්වාමි දරුවනේ මට තාත්තා මැරෙනකොට අපි ඔක්කොටම සමාන බුදුලේ ගන්නයි කියලා කිව්වා. මම තමයි පවුලේ බාලම මල්ලි ලොකු අයියා සේරම අරගෙන. අපි වෙනේ යුද්ධය පස්සේ ලන්නේ කියලා. ඉතින් ජේසුස් වහන්සේලු මම මම කව මම කවදද නීතිඥෙක් වුණේ මට මොකක්ද තියෙන අයිතිවාසිකම්. උඹ මාව නීතිඥයෙක් කරනද උඹේ කුට්ටිය කඩාගන්නේ මම නීතිඥයෙක් නෙවෙයි මට නෑ කාගවත් දෙයක් මිනිස් මිනිස් කරන්න අයිතිවාසිකම ඕනම කෙනෙක් අපිට ඇඳුවා නම් මතක තියාගන්න ඕ අන්දන්නේ අපිට ඌගේ කුට්ටිය කඩාගන්න කාර්ය කෙරෙන තුරු කාගෙත් පැවතින්න ඒක මෙතෙන්ද පේනවා ඒක තීටි බුදුරජාණන් කියනවා භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා යමෙක් වචනය කරනවා නම් මේක සේවනය කරනවා නම් යටින් අදහසක් තියෙනවා. ඒකට අපි කියනවා න්‍යායපත්‍රය කියලා. එහෙම නැත්නම් කියනවා මේ යථාර්ථය වගේම තියෙනවා යථාර්ථය කියලා එකක්. හැම කෙනෙක්ම ක්වාඩ් එක දිගාසනකොට පොඩ්ඩක් අනිත් පැත්තට බලන්න ඔකේ තියෙන යථාර්ථයක්. බුදුහාමුදුරුත් එක්ක ඒ සෙල්ලම කරන්න බෑ. චින්චමානිකාව යාවේ ඇවිල්ලා කිව්වේ බණ කියනොට මේ දරුවා හම්බෙන්නේ දරුවා පැත්තක තියේදී ගිහිල්ලා මහලකොට බණ කියන්න හදනවා මේක ගැන බලන් ඉන්නේ නැද්ද ගෙදර? ඉබේසුන මොකද හිතේ? යටහර්ථේ පුතන කිව්වා නංගි ඒකේ රහස උඹයි මයි දෙන්න දන්නවනේ. ඉච්චරයි කිව්වේ. ඔළුව පාත් කරන බිම්බලාන් හිටියානම් ඉතින් DNA RNA පරීක්ෂණ වලට යන්න වෙනවා වැඩ ගොඩයි. බලයන් මෙතෙන් එන්න බයි කියන්නේ අයිතිවන්නේ ආ නංගි ඒකේ රහස උඹයි මයි දෙන්න දන්නවනේ කිව්වා. බඩ දරු බඩ ගලවලා කඩාන වැටෙනවා දර මිටියක් තිබ්බේ. යථාර්ථය අල්ලන්න බෑ අපි මූණිච්චාව දන්නේ නැත්තම්. භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තානි කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝ චරේකග්ග විසාන කප්පෝ. භජනය කරනවා නම් සේවනය කරනවා නම් යථාර්ථයක් තියෙනවා. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා මනුස්සයා අර්ථ ශාස්ත්‍රය විතරයි දන්නේ රුපියල් විතරයි අඳුරන්නේ. ඉන්හැට මෙලෝ දෙයක් අඳුරන්නේ. අත්තට පඤ්ඤා අසුචි මිනිස්සයා. මිනිහාගේ වැඩ ඔක්කොම වැగిරෙන අසුචියක් තියෙන්නේ. ඒ නිසා කංග වේනගේ අඟ වගේ තනි වියන් කියලා බුදුහාමුදුරු කියලා තිනවා. කග්ගවිසාන සූත්‍රයේ අන්තිම ගාතාව. ඒ වගේ බලන මේ පෙන්නකොට අපේ හිත මොනවද අල්ලන්නේ කියලා. අල්ලන දේෙන් අහු වෙනවා. ඒකෙන් පේනවා මම කවුද කියලා. අන්න එතනදී දිත්තේ දිට්ටු මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියන එක දැම්මොත් තේනවා බුදුහාමුදුරුවෝ කොතෙන්දද අපිට බණ ටික කියන්නේ කියලා. මේකේ දිනදා දකින්න දේවල් වලට දිට්ටි දිට්ට මත්තම් කියන්න යන්න එපා. ඒක කරන්න බෑ. රූපේ කාම ලෝකේ දිට්ටි දිට්ට මත්තම් බෑ. කාම සංඥාවේ දිට්ටි දිට්ට මත්තම් බෑ. රූපේත් බෑ දිට්ටි න. රූප සංඥාවට යනකම් භවනා දියුණු කරන්න ඕන. දියුණු කරාට පස්සේ ඔන්න දිට්ටි දිට්ට මත්තම් ක්‍රියාවත් කරන්න පුළුවන්. ඒ ක්‍රියාවත් කළ විශ්වාසය ඇති වුණාට පස්සේ පේනවා මේක එහෙමනම් රූපෙත් ඔහොමයි රූපය ඔහොමනම් කාම සංඥාවත් ඔහොමයි. කාම සංඥාවත් එහෙමනම් කාමෙත් එහෙමයි කියලා ඊට පස්සේ ඩිඩක්ටිව් නොලෙජ් එක එහෙම නැත්නම් ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එකෙන් අතෙන්ට ගෙනියනවා. නිසා මෙතන තමයි ආනන්ද සප්පයි සූත්‍රයේදී ਸਰවත්‍යයන් සඳහන් කරන්නේ. ඔතෙන් නිකම් භාවනා දියුණු කරලා මේ පේන දේවල් දිවිසෙහි මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා පේන්න අරින්න. වලක්වන්න එපා. ඒ වගේ මේ දැක්කට දැක්ක පැමිණි නැත කරන්න. පතන්තර ගොතන්න එපා. ඇහුව පමණින්. එහෙම නැත්නම් දැක්කට මොකද පොට්ටෙක් වගේ හිටපන්. නැත්නම් ඇහුණාට මොකද බීරෙක් වගේ හිටපන්. අමාරිසය කියන්නේ දවසවල මට ඇහුණා කියලා කියන්නේ. පරණ ඔය නිවිනෝ සමේ තියෙනලා මොනවද කියන්නේ මට ඇහුන්නේ. ඉවරයි. මම මට ඇහුන්නේ කියලා. මෙහෙම කළා කියන මට ඇහුන්නේ. ඉතින් ඉවරයි. ඉතින් කවුරු මොන જાතියෙන් කතන්දර ගතන්නේ කියහත් ඇහුන්නේ නැත්තයි ඉවරයි ප්‍රශ්නේ. ඒක අපි දැන අපි හිතන එක අහන්න ඕනේ. ඒකට යුතුයකම් දෙන්න ඕනේ. හැබැයි යාගේ යථාර්ථය අපි දන්නේ නැහැ මේ මොකාටද මේ ඉන්න හදන්නේ කියලා. මොන න්‍යායපත එක් එක්කත් නැහැ මේ ලෝකේ න්‍යායපත වෙන්නේ. සරුවචනාංශය ආර. අපි හැම කෙනාටම තියෙනවා මොකද්ද යථාර්ථයක් තියෙනවා. යථාර්ථය වෙලා තියෙන යථාර්ථය තමයි එනිසායි ධම්මනිසන්ති ආමදෝත් එක්ක වැඩ කරනකොට කියන්නේ මේ පින්නන කාඩ් එකේ අනිත් පැත්ත බලන්න කියලා. පින්නනනේ මොන අපිට මොනවාරි දෙයක් වෙන්නලා ඉල්ලන කාටේ පොඩ්ඩ අනිත් පැත්තට බලන්න. හැම දිනාගෙම තියෙනවා. ඒ නිසා අපි කාටවත් තනිකර පුද්ගලිකව ගහන ගහිල්ලක් නෙමෙයි මේ බුදුහාමුදුරු කියපු දෙයක්. මෙතනදී බලන්න මේ විවිධාකාර දර්ශන පෙන්වනකොට අපි මොකද්ද සිලෙක්ට් කරන්න කියන එකෙන් මම සිලෙක්ට් වෙනවා. ඒක ඒක තමයි විඥානයේ ඉස්සල සංස්කාර සංකාරපච්චය විඥානං කියලා තියෙන සංස්කාර තමයි තේරීම කරන්නේ. මේක එපා මේක දෙනවා. ඉතින් ඒකනේ ජනමාධ්‍යයෙන් කරන එකමදී. ජනමාධ්‍යයකට දවසට කොච්චර තොරතුරු හම්බ වෙනවා කියලාද හිතෙන්නේ. නිවුස් රීල් එකට ගන්නේ උන්ගේ ටීම් එක පුරු කරන ටික විතරයි. කොමියුනිස්ට් ජනමාධ්‍යයක් නම් ඒකට ඔප්පු කරන ටික පෙන්නනවා. අධිරාජ්‍ය ජනමාධ්‍යයක් නම් ඒගොල්ලන්ට ඕන ටික තෝරන. ඒගොල්ලෝ ස්ක්‍රීන් කිරිල්ල තමයි චීෆ් එඩිටර් කරලා දෙන්නේ. ඉතින් කියෝන එක තරු විශ්වෙන්ට කියෝනෝ. ඒ ශීලක කරලා දෙපේ. ඊට පස්සේ මුළු ලෝකෙම උට වෙන්නේ කොමියුනිස්ට්. අධිරාජ්‍යවාදයකට වෙන ලෝකෙම අධිරාජ්‍යවාදී මොකද තොරතුරු වරණය. අපි කියන්නේ වරණාව ශෝෂණය කියලා කියන්නේ. අපි විඤ්ඤාණයට කවදාකවත් බෑ තොරතුරුත් එක්ක නිතරම ගැටෙන්නේ. හැම වෙලාවෙම සංස්කාර හරහා එන්නේ. සංස්කාර තෝරලා දෙන්නේ වැඩියෙන්ම කෙලෙස් උපදින එක. ඒක නිසා කියනවා විනාඩියකට තප්පරයකට සංස්කරණය නොකර හිටපන් එන දෙයට එන්න අරපන්. ඒතර විඥාණයට පේන්නේ නැත්තම් යුක්තිය පසින්න විනිශ්චයකාරයට පේන්නේ ඇති හැටිය. නඩුකා මේ පෙරක දුරව පෙන්වන එක නෙමෙයි පෙරක දුර ඇඳලා නෙමෙයි පෙන්වන්නේ. ආහනීක කරන්න පටිච්චසමුපාදේ කොච්චර අපි මේ භාවනා මේ රූප සංඥා මට්ටමට ඔය නෙගටිව්ස් පෙන්වන්න පටන් ගන්න වෙලාවේදී මේක තියා හොඳට අවදියෙන් බලන්න නොදැක්කවා වගේ. එහෙම නැත්නම් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන එක ගන්න. ඒ නිසා මේකේ කතන්දර ගෙතපු ගමන් අපි ඒ මොහොතට කොමිට් වෙනවා. ඊගාව චිත්තක්ෂණයට අලුත් නැහැ අපි. ඊගාව වෙන චිත්තක්ෂණයට අවදි නැහැ. එච්චරයි මේ කෙලස් කරන්නේ. ගෙච්ච වෙච්ච දේ ගැන කතන්දර ගොත කොට ගොත කොට ඒකේ හිර කරපු ගමන් ඊගා චිත්තක්ෂණය අපි නෑ ඉතින් අපි තැයෙන වේගෙන් වයසට යනවා. ඉනේන වෙලාවේ හැම චිත්තක්ෂණේ ඉන්නවනම් තිරියම් වෙනවා. හැබැයි මේක ගියා ගියාම යා ඒක විසඳන්න වෙලාවක් නෑ ඒක ඉවරයි. ඊගාව එකනවා ඒකත් ඉවරයි. ඉතින් ඒකට මේ මනුස්සයා නිකන් පෙරලෙන ගලක පාසි බැඳෙන්නේ නැහැ වගේ කෙලෙස් උපදින්නේ නැහැ ඒකට. පෙරලෙනෝනේ. ඒක තන චිබ්බොත් පාසි බැඳෙනවා. ඉතින් අපි මේ තරම් සීරුවෙන් බලනකොට ඔහොමනම් භාවනා නොකරන කාලේ කොහොම බැඳෙන්නේ නැද්ද මේකේ? එහෙම නැත්නම් මේ මිත්‍යා දෘෂ්ටිකයි කියන කියන අයගේ කොහොම ඇද්ද? තිරිසන් තුල කොහොම ඇද්ද? යක්ෂයන් තුල කොහොම ඇද්ද? ප්‍රේතයන් තුල කොහොම ඇද්ද? නීතිසත්තු තුල කොහොම ඇද්ද? තොංගාණි නෙදී. අපිට තියෙන පොඩ්ඩක් මේ අතගා ගන්න පුළුවන් කන් හැන්දෙන් ගන්න ප්‍රමාණය කනේ. එතෙන්දි මේක කඩා ගන්න උත්සාහ කෙරුවොත් පේනවා මේ මනුස්ස ජීවිතයක් ලැබී මොකටද කියලා. තීරණා වගේ නිකන් ඔළුව නන්නේ. තේරෙනවද? නිකන් මනුස්ස ගඳ එනවද? තේරෙන්නේ කියමු බෑන මයික් එක අරගෙන මොනවා තේරුම් ගත්තද කියලා? අවසර සමස එන දෙයට එන්න ඇරලා ඒක ඒ විදිහට බාර අරගෙන උපේක්ෂාවෙන් බලාගෙන කතන්දර ගොඩනගන්න නැතුව ඉන්න කියන එක සමවන්සේ මතු කරේ මේ අවස්ථාවේදී. නමුත් මම නිරීක්ෂණය කියන වචනේ පාවිච්චි කළ සමවන්සේ මම කලින් සමවන්සේගෙන් දේශනාවලින් තේරුම් ගත්ත විදිහට මේ වැඩමුළුවේදී අපි පුළුවන් තරම් සියුම නිරීක්ෂණයට යා යුතුයි කියන අදහස මගේ ඔළුවේ තිබුණා. ඒ හරහා තමයි නැත්තම් මම ඊට කලින් භාවනාවලදී මම මට වෙන දේ මට මේ වගේ කියන්න බෑ ඉස්සර. ඉතින් මම දැන් මේ ඩයරි එකේ ලියනවා හැමදාම වගේ අත්දැකීම් මට එනවා. එච්චරයි. මට සුද්ධ පොතක් දීලා මගේ සාක්කුවටම ගෙනත් දෙනවා පොත. පුංචි පොත. පෑනකෝ දැමේ ලෝකේ තියෙන හොඳම පොත. මොකවත් ලියලා නැහැ. උඹයි ලියන්නේ. ඔබ තමයි කතරු. ෆීල් රවුමක් ගියොත් මොනවාරි නෝට් එකක් දාපන්. මොනවාරි දැක්කනම් ඕක ටක් ගාලා අමතක කරලා නෝට් එකක් දාපන්. භාවනා කරනකොට හැමදාම පරියන්කෙන් නැගිටලා වාක්‍ය දෙකක් ලියන්න. උරුම පන්සිංශ කියන්නේ එහෙමයි. ඒකට තමයි තේරෙන්නේ මේක ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා. එතන මේ ලකුණක් තියාගත්තේ නැත්තම් මේක මතක නැති වෙනවා. අපි භාවනා නොකරන කවුරුවක්වත් නැහැ. එකෙකුටවත් භාවනා කරනකොට කියන්න තේරෙන්නේ නැහැ. අපි මේ හීනයක් දැකපු ගොළුවෝ වගේ. පොඩි ළමයිගේ අපි කිසි වෙනසක් නැහැ. අපි කියනවා පොඩි උන්ට මේ භාෂාව දන්නේ නැති නිසා කරන්නේ නැහැ. භාෂාව දැනගත්තයි කියලා ලාභයක් නැහැ අවුලම තමයි. ඒ නිසා භාවනා කරනකොට මතුවෙන දේ කියා ගන්න පුළුවන් නම් උදී බකමටහන හම්බුනොත් හැන්දෑනකට නිවන් දකින්න පුළුවන් කියලා බුදුහාමුදුරු බෝධිරාජ සූත්‍රය සඳහන් කරලා තියෙනවා. අපි කමටහන් වාර්තා අහන්න නැතුව භාවනා කරනවා. කමටහන් උපදෙස් ගන්න නැතුව භාවනා කරනවා. ඉතින් කොහෙද යන්නේ? අඩු ගන්න කියන්නෙත් නෑ. දැන් මෙයක් කිව්වේ නෑනේ ප්‍රශ්න ලිව්වේ මමයි කියලා කියලා නෙමෙයි ගත්තේ කොලේ. ඉතින් අපිට හිතා ගන්න වෙනවනේ. ලාංශ කිව්වනේ ප්‍රශ්න ලියපගෙනන්නට කියන්නේ. නෑ නෑ මම මට දෙන්න කියලා ඉල්ලුවා මිසක් ආ ගත්තර කියන්න එපා ස්වාමීන් වහන්සේ සමාවෙන්න මමයි කිව්වේ කියලා. ඉව නැහැ. ඒව ඇයි අපි හිතා ගන්න ඕනේ. හිතා ගන්නකොට අපිට කෙලස් වෙනවා. ඈ? සමාවෙන්න සර්. දෙන්නේ නැහැ දෙන්නේ නැහැ. කවදාවත් ඒ සමාවක් දෙන්නේ නැහැ. සමාව දුන්නොත් ආයෙත් වැරද්දක් කරනවා. සමාවනේ එතන බෙල්ලම ගහලා දාන්න ඕනේ. කතා උත්තර නැතුව. ඒ නිසා වැඩක් කරනකොට අපි කියන්නේ මේ සුද්දාගේ පොට්ට ඇහැ වගේ තියෙනවා. සුද්දගේ පොට්ට හරි පිරිසිදු කබ ගලලා හරීමේ නෑ නිකන් ලස්සන තියාගෙන. ඒ වගේ සුද්දගේ පොට්ට වගේ වෙන දේ වෙන හැටියට කියන්න කොච්චර ලස්සනද කියලා බලන්න. කොච්චර අහිංසකද කියලා බලන්න. කොච්චර පිවිතුරුද කියලා බලන්න. අහිංසක තාක්කල් අපි ඉන්නේ පාරාදීසේ. ඔය අපි ෂටගති එනකොටම තමයි අපි අපායට වැටෙන්නේ. අපි මේ කුට්ටිය කඩා ගන්න ගිය ගම අපි අපායයි. අපව යන් අපි ළමා ලෝකෙට. අපව යන් අපි අහිංසක ලෝකෙට. අපව යමු අපි ඇත්ත ඇති ඇති කියන්නේ. අපිට මෙහෙම දෙයක් ගන්න පුළුවන් බලන්න පෞලි සමාජිකයන් අතරවත්. විරලු ගෙඩිය අටකටකට කඩාගෙන ඒිනුත් එකක් දෙගුරුන්නට තියාගෙන රත්කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන මොකද අන්තිමේක පැලෙයිනි වැටට දැන් ඇයි එන කොටාගෙන බලන්න අපි අතර තියෙනවාද එහෙම කුණු හරපයක් කිය අපි කොහෙන්දෝ එනවා කවුරු හරි බෙදලා දෙන එකක් කනවා එළලා තියෙන බෙදරක බුදිනවා අපි ජොලි ඉන්නවා බුදුහාමුදුරුවෝ ඇති කළ දීලා තියෙන ඒ විවෘතකම ඇති කරන්න බලන්න ඒ හේතුව මොකද අපි හැම එකම විශ්වාස කරනවා කවුරක්වත් අපිට කතන්දර ගොතන්න ඉන්නේ අපි කතා කරන්නේ වෙච්ච දේ අපිට වෙන බුදුන් නැහැ මෙතන. අපි සත්‍ය කතා කරනකොට මැදට බුදුන් එනවා. මේක කරනකොට අපි ආයෙත් අර පොඩි ළමයි වගේ පුදුමාකාර අහිංසකකමකට යනවනේ. ඉති අසහනයක් වෙන්න බෑ. වසන් ගැව්වොත් ගියා. අතන් ගැව්වොත් ගෝරි කොටයි. එලි කරමු. අපි යනවා ඊගා ප්‍රශ්න. අන්තිම ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ ඊයේ කරපු ධර්ම දේශනාව ගැන පූජනීය ධම්මදී ධම්මජීව තෙරුන් වහන්සේ මේ ප්‍රශ්නය ඊයේ දිනේදී කළ ධර්ම දේශනය හා බැඳේ. එහිදී යෝගියා විසින් සතිය නැගී බැස යන විටදී දැකිය හැකි විවේක, විරාග, නිරෝධ, හැඩතල ආනාපානයට පමණක්ම ආවේනිකද? මෙම කරුණු සය ద్వාර මෙම කරුණු සය ద్వාරයෙන් නැගෙන සංඥා නිසා ඇතිවන ප්‍රපංච වන රාගය, ద్వේෂය, හාමෝහයටත් යෝගියාට යොමු කරන්නට හැකිද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ මං කිව්වේ මේ කුමරියක පාතලඹ තලුණා වතා සිටිද යුග වතා සිටිනෙතු පියන්නරුණා. කුමර බඹසර අසපු වේමා සමවැදී වුන් දහන නුණා. ඒක අනපානේ නෙවෙයිනේ. මේ වෙන සද්දයකට. ඒ නිසා ඒකක් නිදර්ශනයක් දුන්නාට පස්සේ දහසක් නයින් තේරුම් ගන්න එක තමයි අපිට කරන්න තියෙන වැඩේ. ඒක නිදර්ශනය හරිය තේරුම් ගත්තා නම් ඇති. ඒ නිසා මොන දියක් හෝ අපි ගන්නවනේ උන් තාම අමාරුවේ මෙතන ඉන්නදී තාමත් කට්ටිය තාම ආනපානේ හම්බුන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙනයි. ඉතින් එහෙම කෙනාට ආනපානේ හම්බෙච්චාම කොච්චර සතුටක්ද කියලා බලන්න. ඊට පස්සේ පිණිච ආනපාන නැති වෙනකොට ආය කනගාටුවක් එනවනේ. අපිට ආනපානේ පේන බිම්බි මහකිලින් පේනවා කියන්නේ. අනේ ආනපානේ නෑ අප්ප කමන්නේ නෑ. ඉතින් ඒක අලිපන්දියට හරක් කියලා ආන පිම්බීම හැකිලිම හරි යනවා. ඔන්න පිම්බීම හැකිලි නැති වෙච්චාම ඔන්න ආයසරයක් එනවා තැනකට. දැන් ඉඳගෙන ඉන්නේ ඉරියව්ව පේන. ඔන්න ඉඳගෙන ඉන්නව පළුවක් නැතුව යනවා. ඕන් එතකොට බලනවා මේක එක්ස්රේ කරලා බැලුවොත් එimhe අහුවේද? කිර්ලියන් කැමරාවකට අහුවේද? දැන් මේ පළුවට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ මොන දෙයක් හරි අපි භාවනාවට කියලා අරමුණු කෙරුවා ඒක නැති වෙනකොට අපිට පශ්චාත්තාවයක් එනවනේ. ඒක නැති වෙන්නේ සද්දයක් එනවයි කියලා හිතන සද්දෙට බයින්නවනේ එතකොට. පාසලඹ සැලුනට බනින්නේ මොකද බනින්නේ? අරක ඉඳ දුන්නේ අන්නේ එතනදී අපිට පුළුවන්ද මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි මේකට විවේකීව මේක දිහා බලන්න මේ මම කරන දෙයක් නෙවෙයි හේතුඵල ධර්මයක් මෙතන වැඩ කරන්නේ මට පුළුවන් තාමත් නිරීක්ෂක තත්ත්වයක් තියාගෙන ඉන්න සතිය මේක විවේකීව බලන්න gadu ගෙනින්න පාරක වේවා මේක නොවේවා බලාපොරොත්තු දෙති එකක් ආවා බලාපොරොත්තු දෙන්නේ නැති ගිලි වුණා විවේකීව බලන්න බලන්නේ මේ මේ බුද්ධලිකට සම්බන්ධ හෝ කීර්ති නාමයට සම්බන්ධ මගුලක් නෙමෙයි මේ තියෙන කෝ ආනාපානෙ එක්කෝ යන්නේන සද්දයක් නැති විරාගීව බලන්න. අරකට මනාව මේකට නැතුව. නිරෝධය බලන්න මේ එකක් ගෙවෙනකොට එකක් එනවා. ආන්න එහෙම බලන්න හිටියොත් අපිට තේරෙවි මුළු සංසාරේ පුරාවට අපේ තියෙන අධ්‍යාපන ක්‍රමෙන් අපි උගන්ලා තියෙන්නේ මත්වීම බලන එක විතරයි. කිසිම දෙයක ගෙවීම බලන්න උගන්ලා නැහැ. ගෙවීම බැලීම අවසනාවන්ත දෙයක් විදිහට අපිට සමාජයේ කියලා කියලා තියෙනවා. ක්ෂය වීම, වැය වීම, Nirodhe, මරණය අවසනාවන්ත දෙයක් කියලා. නමුත් දැවත් වෙන හැම එකක්ම නැති වෙනවනේ. ඉතින් අපි මේක සිද්ධියක එක පැත්තකට මනාප වෙනවා, එක පැත්තකට අමනාප වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ ගෙවීම පැත්තට සාදර වෙන්න. එහෙම නැත්නම් වැය වෙන පැත්තට සාදර වෙන්න. ක්ෂය ඒක දිහා විවේකීව බලය තමයි මේ කියන්නේ. කොයි දේත් ඒක බාහිර ප්‍රතිකර්මකින් තොරව මතුවෙනදී නැති වෙනවා. අනේ නැති වෙනදී ආ බලව ගමන් අපිට තේරෙන පටන් ගන්න අපි මෙතෙක් කල මේක වළක්වන්න මේක නොදකින්න මොන්න තරම් ප්‍රයෝග කරලා තියෙනවද පොඩි ළමෙක් මරණ ගෙදර කන ගහන යන්නෙත් නෑ ඒක පොඩියට ඕනේ නෑ මම ඉස්සලාම මල ගෙදරට ගිය දවස මට මතකයි මේ ගෙදරම එහා පැත්තේ උඩ අම්මකෝ යන්න පයිය ඉතින් මේක මේ ඔක්කොම යන නිසා යන්න කිව්ව එක දවසක ගිහිල්ලා බල්ලා ඉන්නේ කිව්ව පොඩි ඒත් එක්ක ගිහිල්ලා ඉතින් මම ඉස්සලාම තාවට දැක්කම මේ මගේ යාළුවගේ අම්මා මැරිලා ඉතින් බටහිර ඔළුව දාලා බලනවා මන්ට මට හිතුනේම මල මිනියකනම් බෙල්ල කැපිලා තියෙනවානේ කියලා. ඊම හතර වටේම ගිහලා බැලුවා බෙල්ල කනෙක්ටඩ්. ඉතින් මේක අහන්න විදියකුත් නැහැ හොඳටම පොඩිනේ. ඉතින් මං ගාව පොඩි අයගෙන් මැරිලාද කියලා මේ. ඉතින් උකි වැඩිම එක්ක කණ්ඩ ගහන එක්ක කන මිරි කරනවා අයියානේ. ඉතින් මම බලන්නේ මේ මේකෙන් මොකද්ද මේ වසන් ගන්න හදන්නේ කියලා. පෙන්වන්නේ නැහැ සිද්ධාර්ථ කුමාරට අවුරුදු 26 වෙනකල් ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පෙන්වුවේ නැහැ. මේ නගරයකට ගිහිල්ලා බලන්න. ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පේන්න තියනද කියලා. දිව්‍යන් මැවු ලෝකයේ මේක නිකන් සුරපුර කොළඹ නගරේ රැට සිරිපුරම නිත්‍රිති සාගරේ කියලා ලෙඩු ටික ඔක්කොම ඉස්පිතාලට ගාල් කරනවා. පිස්සු ටික ඔක්කොම පිස්සන්කුටුවට ගාල් කරනවා. නාගි ටික තීරම මොනවාද හවුස් ඔෆ් එල්ඩර්ස් කියලා කියන්නේ. මේක පුරංගනාවන්ගෙන් පුරවැසියන්ගෙන් පිළිලා අම්මා දෙයියෝ මාපු ලෝකෙ මොන දුකක්ද දුප්පතුන් නැති ලෝකේ. ඔය තමයි අපිත් කරන්නේ. සිද්ධාත සුද්ධෝදන රජුට කිරුවේ ඕකම තමයි. ඒ නිසා අපි ඒ ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත මරණය පින්න නැතුව තියෙන. ඒක ඒක දැක්කනම් පෙනේවි මේ ඇති වෙන පැත්ත පෙන්නපු ගමන් මිනිස්සුට රාගය ඇති වෙනවා වගේම නැති වෙන පැත්ත දකින්න විරාගය පහළ වෙනවා. බුදුඥානසේ කියනවා විරාගෝ තෙට්ටෝ ධම්මාන. ධර්මයෙන් අතර ශ්‍රේෂ්ඨම ධර්මය තමයි මේ විරාගේ. ඒ නිසා මේක දිහා බලපන් විවේක නිසා විරාග නිසිතං. නිරෝධ නිසිතං. ඉතින් කට්ටි හිතනවා ඇත්තටම වෙනවා. සමහරට ක්‍රීසොපෙනික් වෙනවා, හඬ පැනික් වෙනවා, සමහරට හුස්ම ගන්න බෑ ලෙඩ වෙනවා. මේ මේ මරණය දකින්නකොට නැත්තම් ක්ෂය වෙනවා දකින්නකොට. වැය වෙනවා දකින්නකොට ඒක වෙස්ටර්න් සයිකොලොජි වල කියනවා ඒක දෙයන්නාට මැව්වයි කියන ලෝකේ එහෙම වෙච්ච ගමන් එයා සයිකඩෙලික් දීලා බස්සනවා. කල්පනා ශක්තිය බස්සලා ආපහු යාට මම ආයෙ නැති කළ දෙනවා. ආයෙ self එක ඇති කළ දීලම රස කියනවා එයා සනීපයි කියලා. ආයෙ නැති වෙච්ච දාසේ ආයෙ පොලිමට යන්න ඕන. ඉතින් අහනවා psychology psychotherapy without the self කියොත් කොහොම හිටියද කියලා. වෙස්ටර්න් සයිකොලොජික ධන ගාන මට්ටමක නෑ අද තාම. ඔය සයිකොලොජි වල. මොකද ඒගොල්ලෝ දකින්නේ මේ රූප කලාපේ රූපෙත් එක්ක නටන නාටකමන තියෙන අරූපේ පැත්තට හෝ ඛේ වෙන පැත්තට කියන්න ගියාම සයිකියාට්‍රිස්ට්ස් අප්ත අපේ නෑ. සර්වඥාන්සේ කියන්නේ ඵලයන් තුනට. පිළ බලපන්. ඒක ලুকু භාවනාවක්. ඒක නිසා ඇතිවීම නැතිවීම දෙකේ ඇතිවීම බලන්න ඔය මොන විද්‍යාවන වුණත් අපි ඒකට පුරුදු කරලා තියෙන්නේ. මේ නැති වෙන පැත්ත බලන තමයි අපි මේ ආගමක ධර්මිකෙන් කරන්නේ. ඉතින් ඒ නැතිවීම පැත්ත බලනකොට තමයි අපි සද්ධාවෙන් බලන්න කියනවා, සීල ධ්‍යාන බලන්න කියනවා, සතියෙන් බලන්න කියනවා. ඒකට බලලා බය නැතුව ඉන්න පුළුවන් නම් එනකොට තේරෙන පටන් ගන්නේ මේ දෙකම දකපු කෙනාට විතරයි සෞඛ්‍ය සම්පන්න මනසක් තියෙනවා කියලා කියන්නේ. නැත්නම් මේ චිත්ත භාගනේ අපි දකින්නේ. හැමදාම ඇති වෙන පැත්ත විතරයි. ඒ නිසා නැතිවීම බලන්න පුළුවන් නම් විවේකීව, නැතිවීම බලන්න පුළුවන් විරාගීව, නැතිවීම බලන්න පුළුවන් නිරෝධව නැති වෙන්න පුළුවන් වස්සග්ග පරිණාමයෙන් දෙන්න ලෑස්ති කරපු එකක් වගේ. ඒ ලෝකයේ ඇති වෙන දෙයට අපි දුර පොර කරන දෙයක් නැහැ. අපිට ගැඩු ගන්න දෙයක් නැහැ. ආර්ථිකේ නගින්න පුළුවන්, වහින්න පුළුවන්, සුලිසුලන් යන්න පුළුවන්. තාටම වයි කියලා අපිට වලක් කරන්න පුළුවන් නම් ඔන්න කමන්නේ. බාහිර අරගෙන ඉන්න එකයි තියෙන්නේ. නැත්නම් ඒකට අපිට වෙන්නේ අපි නෝන්ජලිය වගේ. අපි නිකන් කිසිම ෆයිට් එකක් දෙන්නේ නැහැ නිකන් වැරද්ද බාර ගත්තා මෙච්චර තාක්ෂණයේ තියේදී කියලා තාක්ෂණයේ තියෙන මහා එකයන් අහලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. උන්දලා මේක කෑවා මිසක් ආ. ඒගොල්ලොන්ට පපි වතුර ගා ගන්න වෙලා තියෙනවා මේ කරපු විකාරයට අද. නමුත් ඒත් වළක්වන්න බෑ. ඒගොල්ලෝ දන්නවා මේ ලෝකේ එන්නේ එන්නේ රත් වෙනවයි කියලා. ඔය එක කෙනෙකුට ගියර් එකක් නැහැනේ රිවර්ස් එක දාන්න බෑනේ. එන්නේ එන්නේ දන්නවා අසහනේ වැඩි වෙනවා 140 පැනලා පොපියුලේෂන් එකට ගිහිල්ලා තියෙනවා. වළක්වන්න බෑ. එන්නේ එන්න දන්නවා ලෝකේ පරිසර දූෂණ වැඩි වෙනවා කියලා. බලක් ගන්න බෑනේ. ඉතින් මේක නොකරපු හිට පිණිය දිනුනේ. තාක්ෂණයට ගියෙත් නෑ. තමන් එක්ක ආනාපානය කරගෙන හිට පිණිය. වැලක් වනස ගත්තෙත් නෑ. වෙනසීම කියන පශ්චාත්තාවයක් එන්නේත් නෑ. ඒ නිසා බුදුජානක කිව්වේ මේ සුඛෝපභෝගී වෙන්න එපා. ප්‍රයෝජනෙන් සලකලා වැඩවල පාවිච්චි කරපල්ලා. ඒකල විවේකීව තමන්ගේ බණක් භාවනාවක් කරපල්ලා. ඔය පාරිභෝගිකත්වයට වැටිලා. ඔය සුකෝභෝගිතට වැටලා යන ගමනේ ඉටිපන්නම දෙපැත්තෙන් පත්තු කරපු එක තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ නඟ මේ වගේ රටවල් වලට ආපුවාම මම කොහොමඩක්වත් අවුරුද්දේ මාස 3ක් 4ක් ඉන්න වගේ විශ්වපිය හටොත් එක්ක. ඇමරිකාවට ගියාම මම හොඳට බලන් ඉන්නවා මේගොල්ලෝ මේ අපිට දෙන්න හදන මධ්‍යම ආස්තිකේ මොන වගේ එකක්ද මුන්ට වෙන දෙන්නේ අපිටත් වෙන්නේ. බයක් ලැජ්ජාවක් කියන මොනම දෙයක්වත් ඒකොල්ලෝ කෙල්ලෝ ගාව නැහැනේ. කොහෙවත් නැහැ. උන්ට ඒවා කියලා දෙන්න කිව්වොත් එම ගහලා එළවයි අපිට. අද අපි අර අත්තමල මුත්තමල දැකලා තියෙන නිසා අපිට තියෙන මිනිස්සු කොච්චර ලස්සන ජීවත් වුණාද බොහොම සරල ජීවිතයක්. බයලජ්‍ය දෙක තිබුණා, පෞලි සමගිය තිබුණා, පරිසරයට ආදරේ තිබුණා. දැන් මේගොල්ලෝ මේ ජාත්‍යන්තර මෙව ගහන්න හදනවා මේ පරිසරය රකින්න. වණ කරන්නේ නැතුව හිටියම ඉවරනේ. වණ කරලා ඉවරලා හදන්න බෑ. ඒ වගේ තමයි මේ ගෙවීම පැත්ත බලනවා කියන එක නාස්තිකයි, ඡේදයි, උච්ඡේදවාදී කියලා බුදුන්සේ කෙලිම චෝදනා කළා. ඒ බුදුන්සේ ඉන්න වෙලාවේදී. දැන්ටත් බුද්ධ ධර්මයට වයින්. මේ බුද්ධ ධර්ම නාස්තික පැත්තක් පෙන්නනවා, උච්ඡේද පැත්තක් පෙන්නනවා, අභාවය දකින්නවා. මම 80 පැත්තක් මේකේ තියෙන මහා කුණු කුණු ආගමක් කියලා. ඒ මොකද ඒගොල්ලන්ට ඕන අර දිලිසෙන පැත්ත පෙන්නගෙන ඉන්නේ. මේක නෑ. මේක පෙන්නනවා නරක වෙන පැත්ත. භාවනාවේදී අර ಗುಣ නැතුව තො නැතුව සද්ධාව සීලය සහ සතිය නැතුව මේක දිහා බලන්න බෑ. ඒකට තමයි ඔය මොලේ නරක වෙන්නේ. ඒ නිසා අපි මෙහෙම වෙන්න වෙන්න සද්ධාව වැඩි කරගන්න ඕනේ. සීල වැඩි කරගන්න ඕනේ. සතිය මේක බලන්න ඕනේ. බලලා ඇති හැටිය බලන්න මේ තෝරලා ලස්සන පැත්ත විතර බලන එක නෙවෙයි කරන්න තියෙන්නේ. නිසා ඒ විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත පටිනිස වසක පරිණාමී කියන එක මේ දේශනා මාලාව දිගේදීම අපිට සාකච්ඡා කරන්න වෙනවා. මොකද අපි ඉන්නේ මේ වංචනික ධර්මෙන් ඇහැ මේ තිමිර පැටලේ ගලවලා දාන්න ඕනේ. මම හිතන්නේ ඒක පුළුවන් වෙයි කියලා මානව ජනතාවට කරන්න මානවයට කරන්න. නමුත් පෙළඹිලා ඉන්න කෙනාට ඕනනම් දැනගත්තා කි අපිට මේ පෙන්වන්න හදන ලෝකේ සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරට පෙන්වපු ලෝකේ තමයි මේ පෙන්වන්න හදන්නේ. අපිට ඒකට ගිහි ගියේ කලකිරෙන්නේ නැති වෙයි කියලා. නමුත් කලකිරිච්ච දවසේ බබා හම්බෙච්ච ගෑණිත් ගෙදර තියලා පැනලා ගියේ. ඒක හරි සෞතුයි කියන. ඒ ඒ ඒක හරිනෑ කියන. මොකද බලන්න ඉඳලා ඉඳලා ඉඳලා දැකපු දවසේ තේරුණා කුමන නැටුම් කිලි කවට සිනාදා. දැන් ඕගොල්ලෝ හතර පෙර නිමිති හතර සැරයකට වැඩි දැකලා තියෙනවනේ. තාම යන්න හිතිලා නැහැ. තාම නිමිති වෙලා නැහැ. සතර පෙර නිමිති දුටුවේ සසර බය නිසා කියනවා. අපි හිතන්නේ සසර පෙර නිමිති නිසා සසර බය ඇති වෙයි කියලා. නෑ සසර බය තියෙන මිනිහට විතරයි මේක නිමිත්තක් වෙන්නේ. සතර පෙර නිමිති දුටුවේ සසර බය නිසා. අපිට බහ පොතේ කියවන්නේ මේක දැකලා සිද්ධාර්ථ කුමාරයා සසර බය ඇති කරගත්තල පිස්සු. ඒක ඇති උනේ ගියාත්මේ. ඒක නිසා බේනවා මේ ලෙඩෙක් දකින්නකොට මහල්ලෙක් දකින්නකොට මේ මොන වසංගන්න ගියාත් බලකන්න බෑ. ඒක දිහා විවේකීව බලන්න පුළුවන් ද කියන එක තමයි කරුණා භාවනාව. ඉතින් අද අපි සාකච්ඡා කරනවා ඒක. කරුණාව කියලා අපි අනුන්ගේ දුකේදී කටයුතු කරනකොට ඒකට කලබල වෙන්න උදව් කරන්න පුළුවන් නම් කරුණාව තියෙනවා. ඒක කලබල වෙනවා නම් කන රත් වෙන්න දෙකක් ගහලා අයින් කරන්න ඕනේ ආයතනේ. මේ වැඩි කරගන්න දෙන්නේ නැහැ ඔය කරුණාව ඕනට වැඩි වෙච්චා. ඒ නිසා අපි ඒක අදාව සාකච්ඡා කරමු. ඉතින් අපි වෙලාවත් හරි විනාඩි 5ක් 10ක් වැඩිපුරක් තරම් තියෙනවා. ඉතින් සතිವಾರි ඉවර කරන්න ඉස්සෙල් වෙන කාට හරි මොනාරි අදහසක් ප්‍රශ්නයක් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න තියෙනවා. මයික් එක දෙන්න. ස්වාමීන් වහන්සේ මේ ඊයේ දරපු ධර්ම දේශනාව සම්බන්ධව ව්‍යාපාදයේ තියෙන වෙලාවට අර දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දුටුවා දුටුවා පමණයි ඇසුවා ඇසුවා පමණයි කියන ඉන්න එක අපි සතිමත්ව කරන වෙලාවක් තියෙනවා. අපි සතිමත් නැතුව ඉග්නෝ කරනවා කියලා කරන වෙලාවක් gedara තියෙනවා. ඔය අවස්ථාව කියන්නේ ඉග්නරන්ස්. ඔව් ස්වාමීන් හැබැයි ප්‍රතිඵලයේදී බලන කෙනෙක්ට පේන්නේ ඇහුන් නෑ වගේ හිතියා කියන එක. හැබැයි එකක් සතිමත් ඉග්නෝ කරනවයි කියලා ඇහුන්නට මොකද ඇහුන් නැති වගේ ඉන්නවා ඒක කැලස්නස්. ඒක කියන්නේ ඒක මුද්‍රජන්ති පාවිච්චි කරන්නේ අඥාන උපේක්ෂාව. ඔව් එතකොට ස්වාමීන් වහන්සේ එකක් ඒ කියන්නේ අපි සතිමත්ව ඒක තේරුම් අරන් ඒක දැක්කේ නෑ වගේ ඉන්නවා. හැබැයි එකක් අර ඉග්නරන්ස් ඉඳ අපි හැබැයි කරන්නේ එකම ක්‍රියාව. ඒක දැක්කේ නෑ වගේ. පිටකෙනාට එකයි, Tamanට දෙකයි. එහෙමයි ස්වාමීනි. එතකොට මම මේ පිටකෙනාට අකුසලයක් ඇති කිරීමට හේතුකාරක වෙනවද නැත්නම් මම මෙහෙම හිතන එක මගේ සිතුවිල්ල මම අවිශ්වාසයකට ලක් කරනවාද? ඒ දෙකේ එකකට අපිට නිශ්චය උත්තර දෙන්න බෑ. අපි ඉන්නේ ට්‍රාන්සිෂනල් පීරියඩ් එක. අපි කවදාකවත් දිට්ටි දිට්ටු මට්ටම් කියලා අහලත් නෑ. දැන් අහලා ක්‍රියාත්මක කරනවා. අපි අංග සම්පූර්ණ වෙලා නෑ. නිසා සමහරක් අපි භාවනාවක් වශයෙන් කරනවා. සමහරවිට ඒක සිද්ධ වෙනවා ඩිෆෙන්සිව් සිස්ටම් එකට. එහෙම නැත්නම් පරිණාමයේ වැඩකට. ඒකෙදී අපි කරන්නේ චාටුව. ඒ කියන්නේ අපිට තියෙන වගකීමක් දිහා අපි බීඩියලියට වේන ගායනා කරා වගේ ගණන් ගන්න නැතුව ඉන්නවා. නමුත් එතනදී අනිත් පැත්තට අකුසල් සත්‍යෙදී ඉඳ තියෙනවා. නමුත් ඒක අපි කරනටත් වැඩිය වෙන දෙයක්. අපේ තියෙන කසඩ්නස් එක නිසා. අපේ තියෙන ඇරගන්ස් නිසා. ඉතින් ඒක දකින්නනේ අපි දැන්. මම හොඳට පොයින්ට් එක බලන්න. ඒක දකින්නේ මොකද අපි වේලාවක ජිනුවින්ලි කරනවා. එතකොට අපි දන්නවා එහා පැත්තේ මෙහා පැත්තේ කෙලෙස් නැහැ. දැන් මේකෙදී ඔබ නොකර ඉන්නවා. නමුත් අර පාටි එක දන්නවා මූට කරන්න පුළුවන්කම තිබුණා මේ යුතුයකම කෙරුවේ නැහැ කියලා. ඒ බව එයාට හිතෙන එක දැන් අපිට ෆීල් වෙන්න පටන් ගන්න තියෙන දැන්. අපි ඒකනේ මේ ප්‍රශ්නේ ආන්නේ. ඒක ජීනියස් නේ. අපි දැන් මේ වෙච්ච වැරද්ද පිළිබඳ වුණා ප්‍රමාණ කිරීමක් වෙනවනේ. ඒක කවදාකවත් නෙගටිව් uh, එකක් නෙවෙයි. ඒ වෙලාවෙත් අපිට යම් ප්‍රමාණයක් සැක්‍රිෆයි කරන්න වෙනවා. යම් ප්‍රමාණයක් කර්ම රැස් කරන්න වෙනවා. කර්ම ප්‍රමාණයක් අනික් අයට කරදර වෙන්න වෙනවා. එතකොට තමයි අපි දන්නේ මේක ප්‍රැක්ටිකලි earn කරපු එකක් කියලා. නිකන් දුන්න ලක් බයි chance නෑ. දෙයිය දුන්න මං කෑවා බෑ මේකේ. Taman යම් කර කෙලේශයක් කින් ගොඩ ආවනම් මෙච්චර කෙලෙස් තොංගානේ ගොඩ ආව කියලා හරියටම දන්නවා. ඒක නිකන් රෑ නිදානෙලා උදේ වෙනකොට කෙලෙස් ගියාවනේ බඩ එළිය ගියා වගේ එහෙම වෙන්න බෑ. කෙලිස් කියන එක කරනකොට වගේම ගෙවෙනකොට දන්නවා. ඒ දැනන නිසා තමයි යා දන්නේ ඒක අනිත් එක්ක නට නැහැ. ළඟ ඉන්න එක නට නැහැ. මොකද මම උපෙව්වා. ඒ වෙලාව හරි වෙහෙසයි. ප්‍රසූත වේදනාවක් වගේ. ප්‍රසූත වේදනාවක් වගේ නේද? ඒකට තේරෙනවා හරි. දැන් මීට පස්සේ උඹට තේරෙනවනේ. මේ චාටු එකක් තියෙනවා, සත්‍ය එකක් තියෙනවා. දැන් සත්‍ය නිසා චාටෝ චාටෝ බව පේනවනේ. එතකොට අපි දැන් ගිල් කොන්ෂස් එන්න පටන් අරගන්නේ. අපි මේක එලි කරනවා කියන එක බලන කොච්චර ලස්සන සුන්දර දෙයක්ද කියලා. අපිට පුළුවන් මේ පිස්සු ලෝකෙම එලි කරන්න කියලා බලන්න. අපි මේ ඉන්න සදාචාර ලෝක කවදාකවත් එලි කරන්න බෑ. අපි මේ හදාගන්න පරිශ්‍රය මොකටේ මේ? පැහැදිලිව කතා කරලා කියනවා මම ළඟ තියෙන කසඩ්නස් සමහර දේවල් වලට මට ඕනකම තියෙදි මම කරාරිනවා සමහරවිට මම ධර්මයෙන් බලනවා ඒකෙදි මට තේරෙනවා මම යම් ප්‍රමාණයක් රඟපානවා කියලා කමන්නේ ඒක දැනගෙන කරනවා නම් එයාට එන්නේ එන්නේ එන්නේ ඉදිරියට හොඳ පාරට ඍජු මාර්ගයට වැටෙනවා කියන එක කාල් මාක්ස් කියලා තියෙනවා අයිසෙක් නිව්ටන් කියලා තියෙනවා බුදුරජාණන්සි කියලා තියෙනවා හොඳ නරක දෙක පෙන්නුවොත් හිතට ඒක ස්වභාවයෙන් හොඳ දේ ගන්න. හැබැයි අතරමැද එක්ස්පෙරිමන්ටල් ට්‍රාන්සිෂනල් පීරියඩ් එකක් තියෙනවා. ඒ වෙලාවේදී අත ගන්නවා, කක්ක කර ගන්නවා, වැරදියට කර ගන්නවා. මේ හැම එකක්ම Tamanට ගුරුවරයෙක් වෙනවා. අත්තරදි ටික ඒක හෙලි කරන එක තමයි මේ කමටහන් සුද්ධ කරනවා කියන්නේ. I think වෙන යම් යම් වැරදි අපි හෙලි කරනවා. ඉතින් ඒකෙදී භාවනා නොකරපු කෙනෙක් කිව්වනම් වැරදි අදහසක් දෙනවා. මේක හෙලි කිරීම කරන්න පිස්සෙකුට පිටහට්ටෙකුට නම් විනාශයි දෙන්නම ඉවරයි. ඒක කියන්න ඕන Tamanට වැඩි භාවනා කරපු විශ්වසනීය කෙනෙකුට කියනකොට තේරෙනවා මේක කොමියුනිකේට් වෙනවායි කියලා. පිටුවිත කාරණේ වේ. කියන්න ඕන දේ වෙනවා. ඒකට ඒක පේනවා මේ විවටෝ විරෝචිත කියන එක හෙලි කිරීමෙන් පහසුවක් වෙනවා කියන එක. අපි ඔය මේ පාපොච්චාරණය කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? confession confession දැන් මට මම ඉස්සරහින් එකන බුදු කෙනෙක් කරගන්න පුළුවන්. එයාට කන්ෆෙෂන් කරනවා බුදුන් කියලා හිතාගෙන. එයා දන්නවනම් ඒක අනා ගන්න නැති වෙන්නේ එතන බුදුහමරෝ ඉන්නවා. මේ මෛත්‍රී බුදුහමරකන් ඉඳ ගියොත් එම් වැඩේ වැඩේ ජෝම්බාස්ට යනවනේ. දැන් මේ ඉස්සරහට ගන්නේ නිකන් තිරිබිරිස් කෙනෙක්. එන කියන මෙන්න මේ කේසයක් තියෙනවා මේ පොඩක් අහගෙන ඉන්න පුළුවන්. ඒ මනස භාවනා කරපේ කෙනා එයා වෙහසක් ගන්න නැහැ. නැති කෙනෙක් නම් වෙහසක් ගන්නවා. එයා අහගෙන ඉඳීමෙන් මේ හෙලිකිරීමෙන් වෙන මොනවාක්වත් බැන්නම් ගහක් ගාවට ගිහලා කියන්නේ කියලා. ඒත් කාරණා සිද්ධ වෙනවා. ඒත් කාරණා සිද්ධ වෙනවා. මොකද එතන ඕන කරන අපිට මිරර් එකක් විතරයි. රිෆ්ලෙක්ටර් එකක් විතරයි ඕන කරන්නේ. එහෙන් ආන්සරයක් ඕනේ නැහැ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා 1918 දී කවුන්සලින් කරනකොට කවුරුද ඇවිල්ලා මෙයා patient මම හිතාගෙන මම තමයි psychiatrist. මෙයා නිදි කරලා මෙයාලා කියවනවා. මෙයා free free association දෙනවා. ඇහුම්කන් දෙන්න කියලා තියෙනවා බීරෙක් වාගේ. එක් එක්කත් ගෝලයක් අඳුනගන්න නැහැ මේක ඒ කොහොමද වෙන්නේ සයිකියාට්‍රි ප්‍රොෆෙෂනලි බීරෙක් වගේ අහුන් කන් දීපම කොහොමද වෙන්නේ කියලා මේක සම්පූර්ණ අතහැරලා දාලා තිනවා. පස්සේ ජෝන් මන්ස් නෑ ජෝන් මන්ස් නෙවෙයි. මතක නෑ එයා මෑතකදී ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දුන්නා සෙන් බුද්ධහම බලලා හරියටම සයිකියාට්‍රික් කෙනෙක් නම් අහන්න ඕනේ බීරෙක් වගේ තමයි. කමටහන් සුද්ධ කරනකොට අපි ලොකු සාංශ කියනවා කවුරු හරි කමඨාන් පිළිවෙල වාර්තාව දෙනවනම් ඔබට යන්න පුළුවන් උපරිම සමාධියට කියලා හිටපන්. ඒකට උත්තරේ නිකන් එනවා. ඒක මේ කල්පනා කරලා ගන්න එකක් නෙවෙයි. මොකද අපි සින්නරම තියෙන එක මනසනේ. ඒක ඕගොල්ලෝ පිළිගන්නේ නැහැ. අපි දෙන්න කතා කරාට කයවල් දෙකක් තිබුණාට එකම මනස අපට තියෙන්නේ. ඔය හිතන එක මට හිතා ගන්න බැරි වෙන්න බෑ. යුනිවර්සලි අපි ඔක්කොම එකයි. ඒක කවුරු හරි අවංක උත්සාහ කරනවා අනිත් පැත්ත නිකම්ම අවංක වෙනවා. එයාගේම මිනර් ඉමේජ් එක පේනවා. ඒක තමයි අපි කල්යාණ මිත්‍යයි කියන්නේ. ඒක තමයි කියන්නේ රිෆ්ලෙක්ටරයක් කියලා. අපි එකිනෙකාන රිෆ්ලෙක්ට් වෙනකොට එතන මැද බුදුහාමුදුරුවෝ ඉන්නවා. එහෙම නැත්නම් මේ බුදු ගුණේ පහළ වෙන නිසා අපිට තව කෙනෙකුට උදව් කරන්න මහා ලොකු දෙයක් ඕනේ කියන දේ අහගෙන නියුට්‍රලි අහගෙන ඉන්න පුළුවන් නම් it's it's a great help ඒක මම හිතන ලොකු කල්යාණ මිත්‍රකමක් කියලා. සයින් ජාහිය භාරචීර දේශනා කරේ කමඨාණක් විදියට කියලා හිතන්න පුළුවන් නේද සන්න? තුම්බලක දේශනා කරලා තිනවා. අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේ සඳහන් කරලා තිනවා. මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ දේශනා කරලා තිනවා. තුනම කියලා බලන්න කන්ටෙක්ස්ට් තුන. ඒක තවත් මට තැනක හම්බෙලා තිනවා. ඒක ඒ දවස්වල තිබෙන ස්ටෑන්ඩඩ් ෆෝමියුලා එකක්. අපිට ගොඩක් සම්බන්ධ වෙන්නේ බාහ්‍ය දාර්ශනික විතරයි. නමුත් මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී බුදුරජාණන්සේ පැහැදිලිවම කියනවා මේක. ඒ කියන්නේ අනාථපිණ්ඩික සිටුමා මේ හොන්තරව මරණසන්න මොහොතේදී කරන ආසන්න බණ අනාස බින්දිකෝවා සූත්‍රය කෙලිම සඳහන් කරලා කියනවා. මහාන හේතු සානතර මේ ඔබ මේ විදිහට හැසිරෙන්න හැසිරෙන්න කියලා කියපු හින්දා මම මතක් වුණේ. නෑ බුදුරජාණන් කියනවා ඔබ හැසිරුණා නැදත් ඕක තමයි වෙන්නේ. ඔකට කතන්දර කිව්වොත් ඔබ අහුවෙනවා. කතන්දර නොකර හිටපන්. ඒක තමයි හැසිරෙනවා කියන්නේ. ඒක තමයි ශික්ෂණය කියලා කියන්නේ කරන දෙයක් නෙමෙයි නොකිරීමක් නේ. ශික්ෂණය කියන්නේ යමක් නොකර සිටීමක්, විරමණයක්. එනිසා මෙතන ගුරු සී සාසනෙම තියෙන්නේ මේ බෙර ගහන දවුල් ගහන එකක් නෙමෙයි. යමක් නොකර සිටීමක්. විනාසයි. ඉතින් අනික කාගන් වලින් ගත්ත කුණු හරප ටිකක් දාගෙන මේ බුදුහාමුදුරුවෝ දැන් ආවනම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියලා බලනකොට ආනන්දමච්ච හාමුදුරුවෝ ලියලා තියෙනවා. අනේ බුදු හිමිනේ නොවැඩිනු මැන. මේ කරන නාඩගම් මේ මේ නොකල යුතු දෙයක් පිළිබඳව ශික්ෂා තුනක් පනවලා තියලා ඒක ශ්‍රේෂ්ඨම දේ කියලා තියෙද්දි ඊට පල්ලෙන් තියෙන දාණය ලොකු කරගෙන ශික්ෂාවට අහුවෙන්නේ නැහැ ඒක. ඒක නරක දෙයක් නෙවෙයි නැත්තම් මං වගේ මේ දැන් අවුරුදු 30ක්ම කන්නේ දෙන දාණයෙන් තමයි මට මොනවක්වත් කියන්න බෑ ඕක ගැන. හැබැයි මං 12ට ඉස්සෙල්ලා දාණ ගැන කවුරුවෙන් කතා කරනවා. 12 පෑන්නාට පස්සේ වැඩක් නැහැ. දැන් ඉතින් එක දෙකමාරනේ වෙලා තුනමාරයි. දැන් ඉතින් දාණ ගැන කතා කරන්නේ. හෙට උදේ ආයෙසරයක් දාණ ගැන හරිසෝ දාණේ හොඳයි. මේක වෙලා තියෙන දවස පුරාම දානි මල දානි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන සීලම ශික්ෂාවන් තුනම නොකර සිටීමෙන් කරන්න තියෙනවා. ඒකට නුසුදුසුකමක් කවුරු හරි තියෙනවා නම් අත උසන්න බෑ. මට මේ නිසා මේ නොකර ඉන්න බෑයි කියලා. සියල්ලම මානව යතින් පොටෙන්ෂල් එක වතින් ප්‍රභාවය යතින් අපි සමානයිනේ. වැඩි භාවනා කරන්න ඉස්සෙල්ලත් භාවනා කරුවට පස්සෙත් වෙන්නේ අපි සමානයි කියන එකනේ. අපිට කවුරක්වත් කියන්න බෑ මේ ධම්මජීවන්තෝ සුදු වෙන කහ ඇඳගෙන ඉන්න නිසා උඩ ඉන්න නිසා තට්ටේ ගාලා ඉන්න නිසා උසස් කියලා. ඒ එහෙනම් ඉතින් පොට පටලවාගෙන. එහෙනම් පොට පටලවාගෙන. ඔක්කොම සහෝදරංගල්. සහෝදරංගල්. අපි කියන්නේ සබ්‍රහ්මචාරී සමගියෝ බ්‍රහ්මචර්ය හැසිරෙනවා කියලා ලස්සන වචන බුදුහාම දෙන්නේ. කල්යාණ මිත්‍ර. මේ අයියා නං අක්කා නැත්නම් එහෙම නැත්නම් ගරු එහෙම නැත්නම් මුදුනා ඒව නිකන් කෙලස්. බුදුරජාණන් වහන්සේත් අපිට කියන්නේ කල්යාණ මිත්‍රයි කියලා. කොච්චර ආඩම්බරයක්ද කියලා බලන්න බුදුහාමරණ මිත්‍යා කියලා මචං කියලා කතා කරන්න පුළුවන් වෙච්ච එක. මචං කියලා කියන්නේ යාළුවා, කල්යාණ මිත්‍රයා. අපි භවනා කරන තාක්කල් බුදුහමරත් එක්ක පළවලේ ඉන්නවා. එහෙම නැත්නම් බුදුහමර සාදු කියනවා. බුදුජානනාසි පව සාදු කියනවා. ඒ මොකද අපි ඒ වෙලාව යමක් කරන්නේ නැහෙනේ. සත්‍යක් මරන්නේ නැහැ, හොරකමක් කරන්නේ නැහැ, කාමීත්‍යචාරයක් කරන්නේ නැහැ, බොරු කියලා හිසචන නැහැ. ඒ විසක්කා කුමරියක පාස හලඹ සැලුනට දොස් කියන්නේත් නැහැ. කාලවරෙන්කෝ ඒක දිරව ගන්න අමාරුයි ලොක්කට. <laughs> නෑ මේ අවේලාවේ ප්‍රශ්න අහනවට ඕන තමයි කියන්නේ. තාම කෙලස් බවටපත් වෙලා නැහැ. කෙලස් බවට ඕන වෙලාවකපත් වෙන්න පුළුවන්. ඔය කෙලස් කියන එක මේ විතික්‍රමණය වෙච්ච එකක්. සමාජයට තේරෙනවා. ඒ කියන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ට්. ඒ ට්‍රාන්ස්ක්‍රිප්ට් නිසා අපි වයලේට් කරලා තියෙනවා. මොකක් හරි නෝම් එකක් වයලේට් කරලා තියෙන්න ඕන කෙලස් වෙන්නේ. වයලේට් වෙන්නේ ඉස්ලා හිතට එනවට කියන්නේ පරිඋත්ථාන වශයෙන් තියෙනවා. Tamanට තේරෙනවා තාම වයලේට් වෙලා නැහැ. ඒකෙදි සමාජයේ ප්‍රශ්නයක් නැහැ. ඒක ඒක එතිකල් ප්‍රශ්නයක් නෙවෙයි. කෙලස් જાති තුනක් තියෙනවා. ඒකේ ethical එන එක තමයි අපි transgressional කෙලස් කියලා කියන්නේ. ඊගාවක තමන්ගේ හිතේ තියෙන දැන් මට ඇවිල්ලා තියෙනවා මෙයා ගැන ද්වේෂයක් හෝ මෙයා ගැන රාගයක් කියනකොට මම එලි කරලා නැහැ තාම. ඒ කිය ඒ දෙන්න දන්නෙත් නැහැ. ඒ නිසා ඇතුලේ බත්තට කැවුම් දෙයියෝ දනි කියලා ඉන්න පුළුවන්. ඊට පස්සේ අනුසය වෙනකොට එයා දන්නෙත් නැහැ. මෙතෙක්කල් කුමරියක පාස සලඹ සලනකොට තරහ ගියක හොඳ දෙයක් කියලා එයා හිතන්නේ. එතකොට අනුසය. එතකොට ජනජ ඩොක්ක කරලා කියනවා හොඳ හරි නරක හරි ගත්තොත් උඹ කුමටිගේ සලඹදරන්න උඹයි කියලා ඉස්සරත් කරන්නේ. හොඳ කියන්නත් එපා නරක කියන්නත් එපා. ඕක දිහා හිටපන් දැක්කේ නැතුව වගේ. එන් කියන්නේ මැට් එක් වගේ, බූරුෙක් වගේ, කන් ඇහෙන්නේ නැති වීණා ගායනවල කන් ඇහෙන්නේ ඇහෙන්නේ නැති අලියෙක් වගේ. එතකොට වංචනික ධර්මය ඇවිල්ලා අපිට වංච කරන්න බෑ. අපිව ෂට මායාවී කරන්න බෑ. ඒ නොකර සිටීමෙන් තමයි අපි ආරසාව ලබා ගන්නේ. මාවෙන් සවන්නස මේ ඔය ගාථා බව කීප වතාවක් දිත්තේ දිත්තේ මත්තන් කියන ගාථාව කීප වතාවක මම අහලා තියෙනවා එක එක මේ විදිහකට තෝරනවා ඒ නිසා සවන්නස වහන්සේගේ අදහස කිව්වොත් මම ඒකට කැමතියි ඒක මම මම මේ ඉංග්‍රීසි අනුවාදයේ මම දකින්නේ මේ විදිහට සවන්නස මේ අර when uh, then you are not in that and when you are not in that no between the two. Please, repeat. When you are not in that, then you are not in that, and when you are not in that, no between the two. That's a very subtle area uh, to to understand here, hither, thither, and in between. That is only for the last 10 years people start to talk about that. Earlier even that not mentioned about that. Whenever Kumariyaka Pasalamba Salana sound came and you are here, you are meditating. Now you are broken, disturbed. And then whenever you are, there may be some noise, other noises also, other visual things also, other touch, other mm, smells and everything. But being everything given, you be there now. You take that particular thing. Because that is, that is giving more kilesas. That is why you attracted. So though you are there. So whenever you are going to there, your mind get defiled. Then here also defiled. And then in between, the storytelling fabrication happens. So instead there are some visual thing, there are some other tactile sensation. Whenever you, you have to go to that place, whenever you appreciate only your mind project into liking and disliking. So these two, like when the clouds are heavily uh, charged, positive, the surge from the earth has to go up there, negative, then only lightning can happen. So we think lightning comes from the sky. No. Lightning is coming from the surge coming from the earth. Lightning is not from the earth. The cloud is creating. So that shortest cut goes. So therefore not the girl creating defilements. You are the person projecting from this side. So you are the source of the kilesas. So no one is giving that kind of interpretation. They say the girl is the defilement. The sound is the defilement because you are a male. If it is not, you are, if you are not a male, see if you are an elephant, it won't make any difference. So that is your likings and dislikings. So the interpretation you are that people are usually giving is inferential, just deductive. But when you're practicing, you can understand whatever happened. You have to go there and second it, then only you get defiled. Otherwise, thousand things are there. Why you are selecting that particular thing? That is because you are liking and disliking. This is because you are bringing up your cultural background. That never addressed in the, in the interpretation, in the commentaries, they are so blind to that point. They think the external thing must be clarified. The girls not, must not come here. Pathalamba should not be there in the meditation center. Because it is defiled. අට කැකිල්ල තීන්දුවක් තියෙනවා තමයි. කැකිල්ල රජුරෝ කියන ළඟින්ගේ ගෑණි නිසානේ කලේ කට ඇඹුනේ කියලා. ඒ ගෑණිනේ මරන්න ඕනේ. යන හැටි බලන ඩිසිෂන් එක අපේ තීන්දුවයි කැකිල්ලගේ මොකද්ද වෙනස කියලා බලන රට සැකිල්ල වාගේ ඔටුන්න දාගෙන රාජ්‍ය සභාවේ අසුන බල කැකිල්ල රජිරෝ යෝය ඉන්නේ ඉඳපල්ල නිස්සද්ද වෙලා හැම යෝගාවචරයකම කැකිල්ල પરම්පරාව. ওই දින කමටහන් ලියනකොට තේරෙනවා මුන්දලා කොච්චරක් අනුන්ට චෝදනා කරනවාද අනේ මට අරක නිසා කෙලෙසුණා මේක නිසා මගේ හිත සාන්ත දාන්ත තීන්ත කුඩෝ මයි ළඟ නම් කිසිම කෙලෙසයක් නැහැ වගේ කතාව. කන රත් වෙන්න දෙයක් දෙන්න හිතෙනවා. වේලිච්ච පාන් කැලකෝ තෙත පාන් කැලකෝ එලියෙන් තියන්න. කොයි පාන් කැලද තෙත මේ විස බීජල්ලන්නේ? දෝස් පාන් කැලකෝ තෙත පාන් කැලකෝ තියන්න. දෙකටම විස බීජ තියෙනවා. කෝකද අල්ලන්නේ? දෝස් පහන්ති එච්චර ඉක්මන නරක වෙන්නේ නැහැ. මොකද මේක භාවනා කරලා තියෙනවා. ඔය තපස් කියලා කියන්නේ රත් කරනවා කියන එක. විස බීජ හැමතැනම තියෙනවා. තෙතපන් කෑල්ල අරක ඇදලා ගන්නවා. ඊට පස්සේ කියනවා බලන්න මේ විස බීජ මේ වාතය නැති කරන්න ඕන මේකට ඉන්සෙක්ටිසයිඩ් ගහනගෙන ටෝස් පම්පෙත් එහෙම කියන්නේ නැහැ. තිබ්බට අල්ලන්නේ නැහැ. අමාරුයි මේ මේ ගියාගෙන යන බණේ හරිම අමාරුයි. මොකද කැපිලා අන්තිමට Tamanටමයි එන්නේ. කොහෙන් ගියත් අන්තිමට තොගේ තියෙන කඩප්පුලිනෝ කැමනා දහවතරක් පට්ටවඳුරක් ගතියක ඔය කෙලෙස් වල මොකක්වත් නැහැ කිව්වොත් එහෙම අම්බෝ බුද්ධ ආගමටත් පහර වදිනවා. ඔහොම කිව්වොත් එහෙම කියලා ඒ මේ සදාචාරවාදීව හදන්නේ මේ ගෑනුන්ට රිදියන් දන්නනේ. උන්නේ අම්මලාට තේරෙන්නේ නැහැ බුදු පිළිම කොච්චර නාස්ති කරනවද කියලා වෙසක් කාලයකට බුදු පිළිම අච්චු ගහලා. උන්ට තේරෙන්නේ පාරක් හන්දියක් හන්දියක් ගන්න බුදු පිළිම තියලා බුදුහාමර කොච්චර නිග්‍රහ කරනවද කියලා. හොඳ නෑ එහෙම කරන්න. තියෙනවනේ අපිට වඳින්න පුළුවන් තරක බුදු පිළිමයක් තිබ්බ මිසක් ආ. ගැහණු රූපයි බුදු පිළිමයි දෙක විතර වෙනසක් වෙන දෙයක් තියෙනවද බලන්න අද ලංකාවේ? කාටවත් තේරෙන්නේ නැහැ මේ බුදු පිළිම උනාට වැඩි අච්චු ගන්නවා කියන එක. ඒ හොඳ නෑ. ඒ බුරුම් පන්දිස්සාන්ත හරිය අපේ ලොකු සාන්තයින්නකට බුදු පිළිමයක් ගෙනත් දුන්නොත් කැමති නෑ. හැමතැනම තියන්න එපා. ඔය තියෙන තැන ගෞරව කරන්න පුළුවන් තැනක තියන්න. තමන් එතෙන්ට යනවා මිසක බුදු පිළිම ගෙදරට ගෙන එන එක හරියනයි. තම්බි ගන්ධ ගාවට යනවා මිසක ගන්ධ තම්බි ගාවට එන එක. දැන් හැමතැනම බෙල්ලෙත් එල්ලගෙන ඉන්න. පච්චත් කොටන. එහෙම නෙමෙයි කරන්න තියෙන්නේ. අපි ඒ වගේ කෙලෙස් මේක නෙමෙයි තියෙන්නේ. ඔබේ හිත හදාගන්නේ. ඒ නිසා අපි අනියම් කෙම්බරෝට රුපියල් පැය භාගයක් ගෙවන්න වෙනවා. මොකද වෙලාව පැනලා තියෙන්නේ. ඒ නිසා අපිට තියෙන පැය භාගයයි සක්මනට. ඒ නිසා විනාඩි 45ක් සක්මන් කරලා විනාඩි 45ක් භාවනා කරමු. ඒ කියන්නේ දැන් 3යි 3:45 වෙනකන් සක්මන් කරලා හොඳට පායලා පොඩ්ඩලියම ගියාට පස්සේ පායන. ඊට පස්සේ 3:45 ඉඳලා 4:00 වෙනකන් පරියන්කේ ඉන්නවා. ඉතින් අපි මේ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්චි සියලු දෙනාටම තෙරුවන් සරණයි.